ගුණීය ස්වාමීන් වහන්සේ මේන්නාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පස්වෙනි වතාවට ධර්ම දේශනාවක් සඳහා රැස්වෙච්ච අවස්ථාවක් සිළුම් දිනාම tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ චන්දරාගං පටිච්ච අජ්ජෝසනಂತಿ ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේති තබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විචින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රයේ කොටසක් උද්ෘතයක් අපි ඊයේ ඒ අජෝසනේ නැත්තම් ගෙවැදීම එහෙම නැත්තම් දැඩිසේ තමාගේ අය කියා ගන්න ගැතිය ඉඳලා පරිග්‍රහයට අල්ලබදා ගැනීමට යෑම කියන පුංචි නමුත් භාවනාවේදී නැත්තම් කෙලෙස් ඇතිවීමෙදි සම්බන්ධ වෙන මේ අන්තර් සම්බන්ධතාවය පිළිබඳ ටිකක් සාකච්ඡා කරා. ඉතින් අපිට ඒ අනුව මේ අජෝසනේට එහෙම නැත්නම් දැටිසේ මම කියා ගන්න මේ අදහසට හේතු වෙන ආසන්න කාරණාව සර්වචනසේ මේ සූත්‍ර පාළි පාඨ පාඨමා පාඨේ මාර්ගයෙන් ඉදිරිපත් කරනවා චන්දරාගයේ විදියට චන්දරාගම් පටිච්ච අජෝසනං යම් කිසි කෙනෙකුට චන්ද්‍රාගය කියන මේ ක්ලේශය එහෙම නැත්නම් මේ ගතිය තියෙනවනම් ඒක නගේ ස්වરૂපේ තමයි සිද්ධියක් වෙච්චාම පැත්තක් ගන්න. පැත්තක් අරගෙන ඒ පැත්ත වෙනුවෙන් දැඩිසේ ගහපා දෙන්න ඒ වගේ මේ පැත්තමයි හරි අනිත් පැත්ත වැරදි කියලා පරිග්‍රහ කරගන්න. ඒ නිසා අනිත් පැත්ත දිනුවොත් Tamante මේ පිළිබඳව කිසිම සතුටක් වෙන්න බැරි බව ධර්මයෙන් හෝ ආධර්මයෙන් හෝ Tamange පැත්තම දිනව ගන්න ඒ කටයුතු කරන හැටි මසුරුකම් ආරක්ෂාව ආදී දිගට යන කෙලෙස් රාශියක් පහළ වෙනවා. ඉතින් ඒ සිද්ධිය වෙනකොට ඇත්තටම කියනවා නම් ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච පුද්ගලයාට පාලනයක් නැතුව ගිහිල්ලා. එයා දන්නෙත් නෑ මේ මොකද වුනේ කියන්න. නමුත් Taman අහිංසකව පැත්තක් ගත්ත බව දන්නවා. ඇත්තටම මේ පැත්තක් ගත්තෙත් කර්ම කාරණා සලකා බලලාද කියන එකවත් දන්නේ නැහැ. නමුත් පුරුද්දට ඒ හැබැයිට මේ පැත්ත ගන්න අරගත්තට පස්සේ ඒකේ නා ඒක සඳහා අන්තිමට වෙන කෙනෙක් මරන්න හෝ Taman සියදී නසා ගන්න මට්ටමට තරමට යහරා විශාල කෙලස් කන්දක් ඇති වෙනවා. ඒ නිසා ඒ මට්ටමට ආවට පස්සේ අජෝසනේ එහෙම නැත්නම් අභිනිවේෂේ එහෙම නැත්නම් නතිය කියන යමක් වේ දැඩි ලෙස අල්ලා ගන්න මට්ටමට පත් වෙනකොට පත් වුණාට පස්සේ බේර ගන්න බැරි තරම් ඒක Java කැවිලා තියෙනවා. නමුත් මේකෙදී ਸਰවචනසේ සඳහන් කරන එක අහේතුකව අදිච්ච සම්පන්නව රීති වෙන එකක් නෙවෙයි මේ ඡන්ද රාගය කියන ක්ලේශය නිසායි නැත්නම් මේ මානසික තත්ත්වේ නිසායි මේ කෙනෙක් මේ වගේ අජෝසනයකට නැත්නම් දැඩිසේ මම කියා ගන්න ගැතියටපත් වෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට තේරුම් ගන්න වෙනවා මෙවුවා දැකගෙන දැනගෙන විනිවිද දැනගෙනම විසඳිය යුතු ප්‍රශ්න මිස මට එහෙම පැත්තක් පක්ෂග්‍රාහීත්වයක් පැත්තක් ගැනීමක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට ඒක හරියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා වෙන පිනක් කෙරුවට හරියන්නේ නැහැ. සමධි භාවනා, සීල ශික්ෂා, දාන කටයුතු කොච්චර කරත් ඒ පැත්තක් ගැනීම බහුල වෙන්න ඉඩ තියෙන මිසක් නැති වෙන්න අවස්ථාවක් නැහැ. ඒ සඳහා ඒකට ආසන කාරණා වෙන මේ පදත්තාණිය වෙන මේ ඡන්ද රාගය පිළිබඳව චින්තාමය වශයෙන් හරි දැනගෙන තියෙනවා නම් අන්වේ ඥාණයට තර්කයට ගලපලා එයාට මං මම මේ වගේ දෙයක් ආවම ඇයි මේ ඉක්මනට මේ තරම් ඉක්මනට මේ පැත්තක් ගැනීම කරන්න පක්ෂග්‍රාහී වෙන්නේ කියලා සමාගැනීම ස්වයං විවේචනයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද අපි යම් කිසි හේතුවකින් මේ චන්ද්‍රාගයේ සහිත මානසක් ඇති කෙනෙක් වගේ පැත්තක් කරගත්තාට පස්සේ කෙනෙක් කිව්වොත් දැන් ඔයාගේ ඇහැක් පැහිලා තියෙන දෙපැත්ත වෙන්නේ මේ පක්ෂග්‍රාහී වෙලා ඉන්නේ කියලා ඒක එකනාට හිත රිදෙන වැඩක් වෙනවා. එයාගේ චරිතයට කරන ඇඟිලි ගැහිමක් වෙනවා. ඒ නිසා පිට කෙනෙක් වෙන්නොත් ඒක බොහෝ විට එවැනි කලබලකාරී අවස්ථාවක අර ඇවිලෙන ගින්නට පිටුරු දැමීමක් වෙනවා. නමුත් මේ වැඩේ යන ක්‍රමයේ හැටියට ඒ කෙනා කලින් වඩලද සතියත් ඒ වගේ මේ තණ්හාවේ තව හොඳ මුල් බහගත් අවස්ථාවක් තමයි මේ චන්ද්‍රාගය කියන්නේ. ඒක නිසා මේ චන්ද්‍රාගයේ තියෙන තාක්කල් මට මේ පැත්තක් ගැනීම නැත කරන්න බෑ. පැත්තක් ගන්න ගන්නා තාක්කල් දෙපැත්ත සමසේ සලකා බලලා අධ්‍යස්ත විනිශ්චයක් දෙන විනිශ්චකාරයෙක් වෙන්න බෑ. අපි කොහොමඩක්වත් නඩුව පටන් ගන්න ඉස්සෙල්ලම පැත්තක් අරන් ඉවරයි. එතකොට සාධාරණයක් විශ්ේ වෙන්නේ නැහැ. එහෙම තමයි අද ලෝකේ දුවන්නේ. ඉතින් අපි ඒක මේ ඉගෙන ගන්න හදාන්නේ මේ ලෝකේ දුවන පද්ධතියට විරුද්ධව උද්ඝෝෂණ කරන්න නෙවෙයි. Taman තමගේ චිත්ත සංතානයේ ඒ වගේ දෙකින් බේරා ගැනීම සඳහා අඩු ගානේ ප්‍රත්‍යක්ෂ වශයෙන් නැත්තම් අසුවිරු ඥානයක් වශයෙන් හෝ දා චින්තාමය ඥානයක් වශයෙන් හෝ යම් ප්‍රමාණයකට Taman තුල එදිනදා ජීවිතේ නිතර සිදුවෙන මේ පැත්තක් ගැනීම විශේෂයි මේ චන්ද රාගය බලපාන හැටි විස්තර කරන්නයි. ඉතින් අපිට මෙතනදී මේ චන්ද රාගය කියන කාරණාව ටිකක් තාක්ෂණික වචනයක් නේ අපි නිතර පාවිච්චි කරන නෙවෙයි. ඒ විතරක් නෙවෙයි දැන් මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩේ පටන් අරගන්නේ තණ්හාවෙන්. මේ තණ්හාවේ පියවර කීපයක් දිනු වෙලා ඝන බහල වෙච්ච අවස්ථාවක් තමයි චන්ද්‍රාගය කියන්නේ. නමුත් සාමාන්‍ය behaviorයේදී තණ්හාව සහ රාගය කියන දෙක සමාන වචන විදිහට පෙන්වනවා. ඡන්දේ කියන එකත් සමාන වචනේ පෙන්වපුවාම මෙවැනි පෙළ ගැස්මකදී තණ්හාව නිසා තණ්හාව ඝන බහල වීමෙන් පහළ වෙන දෙයක් තමයි ඡන්ද රාගය කියන්නේ. නමුත් යම්කක තවතනක කාමී තණ්හාව කාමය ආසාව ලෝභකම ඔක්කොම සම වචන විදිහට පෙන්වනවා. ඒකට මේ වචන වල තියෙන ආවස්තික වටිනාකම අනුවත් සමහරවිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ අපි මේ තණ්හාවක් අර වගේ බරපතල කෙලෙසයකට යන පැත්තක් මාර්ගයක් අපි විග්‍රහ කරන්න යන්නේ චන්හාව අවස්ථා පහකින් විතර හොඳටම දැඩි වුණාට පස්සේ තමයි චන්දරාගය කියන්නේ තණ්හාව කියලා කියන්නේ පොදුවේ දේවල් වලට ඇති ආසාව. චන්දරාගය කියලා කියන්නේ විශේෂ මතියකට එහෙම නැත්නම් විශේෂ අදහසකට සංකල්පයකට බැඳිලා ඉන්නවා ඒ කෙනා ඒ හරහා ඒ පුද්ගලයාට ඒ ඒ ඒකට සුසු වාතාවරණය ආව ගමන් අනිවාර්යයෙන්ම මේ මිච්ඡා සංකල්පයට ඇදලා යනවා ඒක යා තණ්හා කරලත් නෙවෙයි කරන්නේ හැබැයි ඒක කරේ අන්න එවැනි තත්ත්වයක් තියෙද්දී ඇත්තටම චන්ද්‍රාගය කියන එක තේරුම් ගන්න පුළුවන් මානසික විකෘතියක් විදියට. එහෙම නැත්නම් අපි ගැටුවොත් මේ යම් කිසි කෙනෙකුට ඒ වගේ ඒ අර ඇමරිකාවේ ඉඳලා තියෙන ජනාධිපති කෙනෙක් ජාහරි හොඳ මේ මහත්ම ගතියට කෙනෙක්. නමුත් එයා පත්‍රයක් අරගෙන ඇඳලා පැවිදිනකොට ලයිට් කනුවට ගහ ගහ යනවා. හැම ලයිට් කනුවක දකුණු ටිකට ගහනවලු. ඉතින් ආයේ එයා දන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා. කාවෙක් කෙනෙක් හිතා තියෙනවා මේ මනසට ආසයිලු වීදියට බහලා මේ බඩු මිලදී ගන්න. වැදගත් කෙනා. නමුත් බඩු පිළිද ගන්නකොට හැමදාම නොරේ හොරකම් කරනවා. අනිවාර්යයෙන්ම යාර සල්ලි තියෙන බඩු දීලා ගන්න නමුත් යාගේ තියෙන විනෝදාංශය තමයි බඩු පිළිද ගන්න. ඉතින් ඒක යාගේ නිලයටවත් තත්ත්වයට ගැලපෙන්නේ නැති නිසා යා වෙනම සෙක්‍රටරි කෙනෙක් යාන දෙනවා ලේකම් කෙනෙක් ආපහු ආවට පස්සේ අර බඩු ආපහු ඉලිතියක්. ඒ තරමටම දන්නවා මේ පුත නතර කරන්න බෑ. උන්වම හැබැයි රාශියක් අපි ළඟ තියෙනවා. ඒව පිළිබඳව මනෝ විග්‍රහයක් කළොත් මානසික தත්ත. එයාගේ පේන දෙයක් නෙමෙයි. නමුත් ඒක වළක්වන්න බෑ. නමුත් කුසලයක් දිනු වෙගෙන යනකොට හරි අකුසලයක් දිනු වෙගෙන යනකොට හරි සාමාන්‍ය දෙයක් හොඳට ඝන බහල වෙනකොට තමයි ඔය කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ කියන தත්තරපත් වෙන්නේ. ඒක නිසා මට හිතුණා අපි දන්න හොඳ පැත්ත හරහා මේ කුසල ඡන්දය හරහා මේ වචනේ තේරුම් ගන්න පොඩි අපි උත්සාහයක් කළොත් අපි දන්නවා මේ ඕනම කෙනෙක් බෞද්ධෙක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක් ආගමකට ධර්මයට පෙළඹෙන්නේ ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව සද්දා ජාතෝ උපසංගමති මොනම දෙයකට හරි පෙළඹෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. නමුත් මේ ශ්‍රද්ධාවේ ඉඳලා අපි ගත්තොත් දැන් බුද්ධ ආගම නැත්නම් ථේරවාදේ වගේ දෙයකට තියෙන ශ්‍රද්ධාවේ ඉඳලා ඒකේ නා භාවනා කරන්නට කුසල ඡන්දයක් පහළ වෙන්න කොච්චර පියවරවල් තියෙනවද මොකද ශ්‍රද්ධාව තියෙන හැම කෙනාම භාවනා කරන්නේ භාවනා කරනකොට ඒ ශ්‍රද්ධාව දියුණු වෙලා ඇවිල්ලා කුසල ඡන්දයක් පාඩපත් වෙච්ච කෙනාට විතරයි මේ මං ඉගෙනගත්ත දේ කර බලන්න ඕනෑ කියන කරබැලීමේ ආතාව පහළ ශ්‍රද්ධාවක ඉඳලා කුසල් ඡන්දේ පහළ දිගට ඒ ඒ චෛතසිකයේ මේරිලා යන්න අවශ්‍ය කරන පසුබිම දිහා බලනකොට මේ වගේ භාවනා කරන තැනට එන්න ලැබුණත් ඇති කියලා කියනවා. ඊවර කීයක ප්‍රතිඵලයකින් අපිට මේ වගේ භාවනා කරන පිරිසක් දැකගෙන භාවනා කරන වැඩ පිළිවෙලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව මතක් කිරීම කෙනෙකුට ධෛර්යය උපදවන සුළු. මේ සම්බන්ධයෙන් මේ චංකි සූත්‍රයේ නැත්නම් මජ්ක්‍ධිම නිකායේ අනුපස්සති සූත්‍රය මම කරා. ඒ සූත්‍රයේදී බුදුජානනාංශය පෙන්ලා දෙනවා සාමාන්‍ය ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් ඒ ඒ ආගමේ ඒ ධර්මයේ තියෙන භාවනාවට පෙළඹිලා භාවනා කර අත්දා බලන්න යන්න පියවර කීයක් පහු වෙනවද කියලා. ඒ කියනවා සද්ධා ජාතෝ උපසංගමති. සද්ධාව ඇති කෙනා දේවල් හොයනවා. සද්ධාව නිසා ඒ මිනිස්යාට ඒ කටබඩ පුරෝණ එක විතරක් නෙවෙයි ඉලවක් මිලවක් දෙකම තියෙනවා ඒ නිසා පරිලෝ පිළිබඳව මොනවද කරන්න ඕනේ. ඒ නැත්නම් ඊවල් විතරක් හදලා මැදිලා මේ පන්තලක් තියෙන පන්තලට නම් බලන්න ඕනේ. ඒක නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හොයන්න ඕනේ කියලා ඒ අර සාමාන්‍ය ඉදurang පිනවීමට එහා ගිය මොකද්ද ආධ්‍යාත්මික මොකද්ද ධාර්මික මෙහෙවීමක් වෙනවා. ඒ නිසා යා වෙත එළඹෙනවා. විවේක තියෙන වෙලාවක වෙත ලැබීම කරනවා සත්තා ජාතු උපසංගමති උපසංගමණය කරනවා උපසංගමන්තෝ පෛරුපාරිත යාට විවිධ කට්‍ය හම්බ වෙනවා හම්බ වුණාට පස්සේ Taman අර මොකද්දෝ Taman ගරුචාචකම කරා ඒ යම් කොටසක් යම් කෙනෙක් යම් ස්ථානයක් පෛරුපාසයට වැටෙනවා නිතර නිතර යන්නෙට පටන් ගන්නවා පෛරුපාසන්තෝ සෝතං ඕදාති එයා යනකොට එනකොට වැඩිම අසුකරන එකට ටික කාලයක් ගිහිල්ලා කණ යොමු කරලා බලනවා මේ තැන මම මේ විශේෂ කළගත තැන මිනිස්සයෝ කියන දේ කරන කරන දේ කියන જાතියක්. එහෙම නැත්නම් මම යන මම යන මේ පන්සලේ කෙරෙන වැඩ සාකරන කතා දෙක අතර සමතුලිතතාවයක් තියෙනවා කියන්නේ. ඒ කණ කණ යොමු කරලා බලනවා සෝතං හොඳයි. ඔහිත සෝතෝ ධම්මං සුණාති. මෙයාට අහුනේ හොඳ තැනක් නම් යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී දැනක් නම් අපිට පේන්න පටන් ගන්නවා මේ මේ මේ දැන කරන දේ කියනවා කියන දේ කරනවා කියලා ඒ දේවල් මරණය මැත්තේ කරන දේවල් නෙමෙයි මේ ජීවිතේම කරන්න ඕන දේවල් කියලා උනන්දු කරන සුළු ගතියක් ඒ කණ යොමු කිරීම සඳහා කරහා දකින්න හම්බ වෙනවා ධර්මයක් අහන්න ලැබෙනවා ඊට පස්සේ ඒ ධර්මය අහුවත් උණින් අපු කලයකට වතුරක් කරන්න වාගේ දරා ගන්න බැරි නම් ඒ ධර්මයේ වටිනාකම අනෙකුත් සංකප්පලාපත් එක්ක වෙන්කල් හඳුනා ගන්න බැරි නම් මේ මනස ඒක දරා හිටින්නේ නැහැ. නමුත් එයාට විශේෂ යදවුමක් මෙහෙයුමක් අවශ්‍යයි. ඒ ධර්ම කාරණා හිතේ දරා හිටින්න. අපි ඒ කාරණා 100ක් අහුවොත් පැය 24ක් යනකොට ඒකේ 20ට බහිනවයි කියලා සාමාන්‍යයෙන් ඒ මනස ගැන කතා කරන කට්ටිය කියනවා. ඊට පස්සේ සුභානයක් කරනකොට ඒනොත් දැහැින ගානක් අඩු වෙනවා. මොකද හැම වෙලාවම අලුත් අලුත් දේවල් ලැබෙන නිසා අපිට ඒ හිතේ තියා ඇහිච්ච දේවල් හිතේ දරා ගන්න නම් ඒකට සුවිශේෂ ආසන පැනවීමක් කරන්න ඕනේ. චලකීමක් ඕනේ. ඒ වගේ ධර්මයක් අහලා ඒ ධර්මයේ හිතේ හිටිනවයි කියන එක සුනාත ධාරේ චරාත කියලා බුදුජානන්සේ සඳහන් කරනවානේ කාරණාවක් ආපු ගමන් බුදුජානනාංශේ සංඝයාට මතු කරනවා මාතුකා. මතුකල සංඝයා වශයෙන් අහනවා වහන්නේ බල මොකද මේකනේ හිතන්නේ කියලා. ඒක සර්වචනයි සංඝයා වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ධර්මයට ඔබ වහන්සේ ධර්ම ස්වාමී ඔබ වහන්සේ කියලා දේ දරාගෙනයි අපි ජීවත් වෙන නිසා අපිට අනුකම්පා වෙන්න ඕනේ. අවසර ලැබෙන්න ඕනේ ඒ කාරණාව කියලා දෙන්න කොට. කියලා දෙන්නේ. ඒක සර්වචනයි කියනවා සාදුකං සුරාත මානසිකරෝත භාසිස්සාමි එහෙනම් හොඳට සීකරපල්ලා හොඳට හිතේ තියාගන්න ඕන නම් මම ටිකක් කියන්න හදන්නේ කියලා ඒ සංඝයාට ගෞරවය ඇති කළා තමයි සංගුද්ධානසේ ධර්ම දේශනා කරන එතෙන්ද කියනවා සාදුකන් සුණාත හොඳට කීර්ති අහපල්ලා අහනවා කියලා කියන්නේ ස්පීල ස්පීල පාපිල කරදන්න නැතුව නිත යොමාගෙන හිත යොමාගෙන කන නමාගෙන අහන්නේ කියලා. එහෙනම් ඇහුවට මොකද දරන්නේ නැත්තම් ඒකේ ප්‍රයෝජන අඩුයි. නිසා සුණාත ධාරේට අන්නේ ධාරණ ශක්තිය ආවනම් ඒ ටික යා gedera ගෙනියනවා. අතන තියලා යන්නේ. ඊට පස්සේ මේ අලුතෙන් Tamange මනසට ඇතිවෙච්ච මේ අලුත් සංකල්ප එයා මේ සලකා බලන්න පටන් ගන්නවා. සෝතං ඕකායතු උච සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරති තථානං ධම්මානං අත්තං උපරික්කතිය බලනවා මේ කියන දේවල් එදිනදා ජීවිතේ කරන්න පුළුවන් දේවල්. ඔය කියන විදිහට ඕකේ ප්‍රතිඵල තියෙනවා. එහෙමනම් ඇයි මේ මිනිස්සුන්ව කරන්නේ නැත්තේ? ආදි වශයෙන් Taman ඇතුලේ සලකා බැලීමක් කෙරුවට පස්සේ ඒ විදිහට අර්ථය උපපරීක්ෂා කෙරුවට පස්සේ අත්ෝ උපපරික්කතෝ සති ඡන්தோ ජායති. ඒ දක්වා හැම පියවරකදීම හැකි සංඥාව සාර්ථකත්වය මේකේ ආනිසංස වැඩිච්ච කෙනෙකුට තමයි එහෙනම් මම මේක කරලා බලන්න ඕනෑ කියලා ඇති වෙන දෙයට කියනවා කුසල ඡන්දය කියලා. ඒතර ශ්‍රද්ධාවක ඉඳලා කුසල ඡන්දය දක්වා කෙනෙක්ගේ හිත දිශාගත වෙන්න බුදුමාකාර පියවර රාශියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කියනවා යකඩ කෑල්ලක තියෙන යකඩ අංශු අසංවිධිතයි. ඒ නිසා ඒකට කාන්දා ශක්තිය නැහැ. නමුත් කාන්දමක් කරන යම් ආකාරයට ක්‍රමිකව යකඩ කැලේ ඇතුළුවොත් අර යකඩ තියෙන අංශු දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ ඒ කාන්දා ශක්තියක් එනවා. ඊට පස්සේ කුතුරු දිශාවට හැරෙන්න පටන් අර ගන්නවා. නමුත් බරේ වෙනසක්වත්, ලෝහයේ වෙනසක්වත් මොකක්වත් වෙන්නේ නැහැ. වෙනෙම මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් අර යකඩේ කාන්දම ඇසුරු කිරීම නිසා කාන්දා ශක්තිය කොටසක් යකඩට ඇතුල් වෙන ASCII අසංවිධිතව තිබිච්ච ඒ අංශු එක දිශාගත වෙච්ච ගමන් යකඩේට මෙතෙක් කල නොතිබිච්ච අමතර අයස්කාන්ත කියලා කියන අයස් කියලා කියන යකඩ අයස්කාන්ත කියලා කියන කාන්දමට යකඩයක් ඇද ගන්න පුළුවන් ශක්තියක් එනවා. ආන්නේ වගේ තමයි සද්ධාව අසංවිධිතයි ඕන දෙයකට ඕන පැත්තකට දුවනවා. නමුත් කුසල ඡන්දයක් පාඩපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා තෝරා ගන්නවා මම ඉන්න මේ ටිකයි පරීක්ෂා කරන්නේ. ඒක දිගේ යන්න යාට දිශාගත වීමක් වෙනවා. ඒක භෞතික විද්‍යාවේ වේගය සහ ප්‍රවේගය කියලා භෞතික විද්‍යාව හදානකොට අනිවාර්යයෙන්ම මුලදී කියලා දෙනවා. වේගය කියලා කියන්නේ කඩියා වගේ එහාට මෙහාට දුවන අසංවිධිතයි. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගතයි. ඊට පස්සේ යා හරෝප දිහාට යනවා. අර එමේ දුවන්නේ. අන්න වගේ වේගයක් කියන කෙනා Tamanට හානි කරගන්න පුළුවන් ප්‍රවේගයේ තියෙන කෙනා ප්‍රගතියක් ලබන. ඒ වගේ තමයි ශ්‍රද්ධාවක් තියෙන කෙනා අරයකින්දෙත් දානවා මෙයාකින්දෙත් දානවා කිසියම් දෙයක් තීරු කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා කොයි එකටද ක්‍රියාත්මක කරන්නේ කොයි එකට ප්‍රමුඛතාවය දෙන්නේ කියන එක ශ්‍රද්ධාව තියෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අර විදිහට අද්දා ජාත උපසංගමති උපසමන්තෝ පෛරුපාති පෛරුපාසන්තෝ සෝතං ඕදාති කොහිත සෝතෝ ධම්මං සුනාති හුද්වා ධම්මං ධාරේති දතානන් ධම්මානං අත්තං උපරික්කති කියන මේ පියවර ටික ගියා නම් එයා ඊට පස්සේ ඒ ධර්මයේ ලැබිච්ච තැනට කෞරවයක් ඇති කරගෙන අපිට කියන කුසල ඡන්දයක් ඇති කරගෙන යොදවන. ඒකෙම ඊට පස්සේ යෙදෙනවා. ඉතින් ඊට පස්සේ එයා දන්නවා මම මේකට යෙදෙන්නේ ඇයි කියලා. අර පියවර කීපයකින් ඒක සම්බන්ධ වෙච්ච නිසා. අන්න ඒ වගේම තමයි සාමාන්‍ය අපේ ජීවිතයේ තියෙන දේවල් වල තියෙන තණ්හාව චන්දරාගයක් වඩපත් වෙන්නේ පියවර කීපෙකින් පන්නරේ හිටලා. මේ පන්නරේ හිටියට පස්සේ එතන එතන මෙහෙවන්න ඕනේ. මේ පන්නරේ හිටපු දිහාවට මේක ඇදලා යනවා. ඉතින් ඒ ටික තමයි මේ අපි ඉදිරියට තියෙන දවස් කීපේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ਸਰවඥාන්සේ සඳහන් කරනවා වින්දනයක් ඇති වෙන සෑම වෙලාවකම ඒ පුද්ගලයා ඒ වින්දනයේ තියෙන සුභ අසුභතාවයේ අනුව තෘෂ්ණාව පහළ කරගන්නවා. ඒ තෘෂ්ණාව පහළ වීම ආසන්න කාරණාව වේදනා වේදනා පච්චා තණ්හා කියලා අපි ඒක ද්වාදසාකාර පරිච්ඡම්පදේ දෙස මේ විස්තර කරනවා. මෙන්න මේ තණ්හාව ඇති වුණ පළියට චන්ද රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇතිවිච තණ්හාව අනුව යා ඒ තණ්හාව තනවා වඩා ගැනීම සඳහා ඒ කෙනාට පුළුවන් කාර්කමේ හැටියට පරිේශණයක යෙදෙනවා. ඒ නිසා පරිේශණයට යොදන්නේ තණ්හාට දෙන ඔක්කොම නෙවෙයි Tamanට අඩුම කඩුව ළඟ තියෙන දේවල් වල හැටියට පුළු පුළුවන් හැටියට තණ්හාව අනුව පරිේශණයකට පෙළඹෙනවා. මේ පරිේශණය අනුව සාර්ථක වුණොත් Tamanට ආස්වාද පැත්ත, ලාභ පැත්ත වැඩි ඒ ලාභ වැඩි වෙනවත් එක්කම ඒ ලාභය බෙදා හැරීම සම්බන්ධයෙන් හෝ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ගොඩාක් නිශ්චය අවස්ථය වෙනවා ඒ සාර්ථක වෙන්න වෙන්නේ. ඒ සාලාපේ නිසා විනිශ්චය. විනිශ්චය කරන්න වෙනවා. මෙන්න මේ විදිහට විනිශ්චය කළ පස්සේ තමයි චන්ද්‍රාගය පහළ වෙන්නේ. ඒ නිසා චන්ද්‍රාගය කියලා කියන්නේ තණ්හා වගේ ආවට ගියාට කියන ගන්න නෙවෙයි තමන් විශ්ම පිට කලින් මේවා හිතලා බලලා අල්ලගෙන දිශාගත වෙච්ච තණ්හාවක් ඒ නිසා චන්ද්‍රාගයේ තණ්හාට වැඩිය බරපතලයි පන්නරේ පිටලා තියෙනවා ඊට පස්සේ ඒ වැනි දෙයක් තමන්ගේ సంతානගත වුණාට පස්සේ ඒ පුද්ගලයා ඊට කිට්ටු දේවල් වලට වෙනකොට ඒ පැත්තට ඇදිලා යනවා, ගෙවතිනවා, අල්ලබදා ගන්නවා, නැමෙනවා කියන එක ඒ පුද්ගලට වළක්වන්න බෑ. සමහරට මේ චන්දරාගේ සමහරට අපි පෙර ආත්මවල ඇති කරගත්ත කද්ද දන්නේ නැහැ. නැත්තම් මේ ආත්මෙට පහනක් සීමා වෙච්ච විග්‍රහයක් අනුව කරනවා නම් අපි ඇබ්බැහි කියලා කියනවා. එහෙම නැත්නම් අපි දන්න අපේ රුචි අරුචිකා. එහෙම නැත්නම් අපි හිතාගෙන අපේ පෞරුෂත්වය. මේවට බලපාන්නේ ඒ වෙලාවෙත් වෙච්ච එකක් නෙමෙයි ඊට කලින් ගොඩාක් ඒ මේ ඇබ්බැහි වෙලා වෙලා වෙලා ඇති වෙච්ච චන්දරාගයක් ඒ නිසා ඒ චන්දරාගය හිතේ පළපදියම් වුණාට පස්සේ ඒ පුද්ගලයා වැඩ කරන්නේ ඒ චන්දරාගයේ මෙහෙයුමක්. ඉතින් මෙවැනි චන්දරාගයක් අපි හිතමු සමාජ විරෝධී ක්‍රමයකට ගියයි කියලා. සමාජාලාට වරකම් කිරීමේ ආශාවක් කාමීත්‍යාචාරය කිරීමේ ආසාවක්, මත්පැන් බීමේ ආසාවක්, ස්ත්‍රී දූර්ත වීමේ ආසාවක්, සූදු කෙලීමේ ආසාවක් වගේ ඒ චන්දරාගේ ඒ පුද්ගලයාගේ තියෙනවා නම් ඒ මනුස්සයාට ඊ පැත්තට ඇදිලා යනවා කියන එක අහන්න දෙයක් නෑ. ඒ පැත්තේ ඉන්නවා මේ සූදු කෙලින මිනිස්සේ ඉතින් හැමදාම හැන්දාවට මිනි පිටි සාප්පුවට කෝල් එකක් දීලා අහනවා අද කොහෙද මිනි තියෙන්නේ කියලා. මරණ පුරවල හැමදාම සූදු කෙලිනානේ. මේ ඔක්කොම හම්බ කරගෙන ඉවරලා ඇඳාට කොල්ලක් දෙනවා මර්ම තමයි මිනි පෙට්ටි දාකොට කොහෙද මිනි තියෙන්නේ ඒ තැන් වල කියලා සූදු කියනවා. ඒ මනසට ඒ වොදුමාකාර ඥානයක් තියෙනවා මේ නිකම් බලද්දි කිට්ටුව කොහෙද මිනියක් තියෙන්නේ මොකද මිනි කොළවල සූදු කෙරෙන නිසා. ඒ වගේ අපේ මැෂිනා කෙනෙක් හිටියා. උන්ට ඕනේ නගරයකට බහපු ගමන් විනාඩි දෙකක් යනකොට කසිපියුකුණ තැන අහු වෙනවා. ආ ඒක බුදුම ඥානයක්. ළඟ ඉන්න දෙන්නෙකුට කතා කරපුවම බඩු තියෙන අතන කියලා කියනවා. ඉතින් පිට කෙනෙකුට හිතනවා මේකත් ඒ නරක වැඩක් වුණාට ඒක ලේසි නෑ. වෙන කෙනෙකුට කියලා හොයන්න බෑ. ඒ වගේ මේ පැති වලට ඇදලා යන ගතියේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ පුද්ගලයාට දොස් කියනවා සමාජ විරෝධී පුද්ගලයෙක් විදිහට. නමුත් මේ ਸਰුවචනාංශ මේ පෙන්නන තණ්හාව අපි සියලු දෙනා ගාම තියෙනවා. ඒ තණ්හාව අනුව පරිේෂණ කරන එක නැත්තම් අපි ජීවත් වෙන්නේ නැහැ. අපි උදේට හැන්ද වෙනකම් කරන්නේ මේ තණ්හාව දිනු පවුණු කිරීම සඳහා දවල් රාත්‍රී පෙනී නොපෙනී පරිශන කරන එක තමයි. මේ වගේ තැනකට එන්නේ පරිශන වල ලාභ වැඩි ඇත්තු. පරිදිච්ඡත්තු හිරකවල වල. පරිදිච්ඡත්තු ස්පිරිතාල වල. මේ වගේ තැනකට එන්නේ ජීවිතයේ යම් යම් ප්‍රමාණයකට ඒක සාර්ථක වෙච්ච ඇත්තු. ඒක නිසා මේ හැමදෙණක්ම තමන් ගත කරන ජීවිතවල සෑහෙන විනිශ්චය ප්‍රමාණයක් ගන්නව දවසකට සෑහෙන පිළිසකට නායකත්වය දෙනවා. ඒ නායකත්වයට දෙන්න හේතුව මෙතෙක් කරපු පරිශන සාර්ථකයි ලාභ ලැබිලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අහන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක කරන මේ ඡන්ද රාගය ඒ පිරිසට පටවනවා. ඒ පිළිසෙට අවස්ථාවක් දෙන්නේ සාධාරණ යුක්තියක් නෑ තමයි පටවන්න පටන් ගන්න නිසා අපි හැම කෙනෙක්ම බුදුරජාණන්සේගේ හැම බලනකොට දැනටමත් අබ්බැහිකට අහු වෙලා තියෙනවා අර මිනිස්සු සමාජ විරෝධී අබ්බැහි කරනවායි කියලා ඒ මිනිස්සු පිනාගත් සමාජයෙන් කොන් කරාට මේ විග්‍රහයෙන් බලනකොට පෘථග්ජන හැම කෙනෙක්ම පිස්සෙක්. හැම කෙනෙක්ම දැනටමත් මොකක් හරි එකට අහු වෙලා තියෙනවා. නමුත් අපි හදාගෙන තියෙනවා සම්මතයක් මෙන්න මේ ලකුණු තියෙන එක පිස්සා අපිට පිස්සු නෑ කියලා. උගෙන් ඇහුවොත් ඌ කියාවි ඒක උඹලට තියෙන අයිතිවාසිකම මගද තොපිත් පිස්සු වෙලා ඉඳලා මාව පිස්සෙක් කරා. හැම එකටම පිස්සු. ජීජනසේ සඳහන් කර දෙන කවුරු හරි කියනවා නම් එහෙම නෑ කියලා ලෙඩක් මට නෑ හිතේ කයේ නෑ කියලා ඒ බාලෙක් මිස වෙන කාටවත් කියන්න බෑ ඒක. බටහිර මානසිකත්ව මානසික විද්‍යාවෙන් දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒගොල්ල මේ මානසික රෝග නැති කරන්න කතා කරාට මානසික රෝග නැති ප්‍රශස්ත මනස කියන්නේ මොකද්ද කියන එක බටහිර මානසික විද්‍යාවට කොහොමඩක්වත් අත්කතන දෙන්න බෑ. අහුවත් එහෙම උඹලා මේ ඔක්කොම සනීප කරලා කොතනද ගෙනියන්න හදන්නේ? මොකද්ද මේ ප්‍රශස්ත මනස හැටි? නිර්වචනය කරන්නත් බෑ නිර්වචනය වෙන්නේ නැහැ. එහෙමනම් ලෙඩෙක්නේ ඒව ගැන කල්පනා කරලා ප්‍රතිකර්ම කරන්නෙත් ලෙඩා. ප්‍රතිකර්ම ලබන්නෙත් ලෙඩා. ඒ නිසා ලස්සන කාටුන් එකක් අඳලා තිබිලා තියෙනවා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ජීවිත අවධානය කාලේ වෙනකොට ඇඳක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බුදියානේ ඉන්නවා ලෙඩෙක් විදියට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ම එනවා බේත් කරන්න. එයාගේ ගුරුවරයාගේ නැත්තම් මේ මේ ආචාර්යගේ ෆොටෝ එක ගහලා තියෙන පිටි ඒකෙත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි. පිස්සත් එක. පිස්සු සනීප කරන්න හදන්නේ තු. උගේ මතය තමයි ලෝකේ මතය කියන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සලහන් කරන්නේ අපිට තව කෙනෙකුට පිස්සු කියලා තීන්දුව කරන්න අපිට පිස්සු නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. එතන මේ කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ හෝ කියලා දෙකෙන් එකක් හරි තියෙන තාක්කල් අපි නාස්විදපු මියරකෙක් වගේ ඒ ඡන්දරාගයට අනුව ඇදලා යනවා. නමුත් අපි සම්මත නීතියක් හදාගන්නවා. මෙන්න මේ මේ ඇදලා යන දේවල් හොඳයි, මේ මේ දේවල් නරකයි කියලා. ඒකේ සාධාරණත්වය, ඒකේ යුක්ති අයුක්තිය තේරීමට පුළුවන් කෙනෙක් නෑ බුදු කෙනෙක් අර. බුදුචානන්සේ සඳහන් කරන්නේ නිසා කොයි විදියක හරි මේ වගේ අබ්බැහියක් කියලා තියෙනවනම් ඒ අබ්බැහිය කවදාකවත් බුදුබණේ තියෙන විදියට කුසල ඡන්දයක් පාඩපත් කරගෙන චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තප්පක් ගන්නාති පදහති කියලා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය විදියට නූපන්න කුසල් නොයිපද වෙම්බිච්ච මේක නොයදුව අදින්නේ කාමරාගෙට අදින්නේ කාමච්ඡන්දට ඒක පිළිබඳව කිසිසේත්ම විග්‍රහ කරන දෙයක් නැහැ ඒ නිසා මේ කාම කුසල ඡන්දය ඇතිවෙච්ච කෙනා වහාම ඒ කුසල ඡන්දය ආයෝජනය කරන්න ඕනේ තාම නෝපන් අකුසල ධර්ම ණයත නොයිපද වීම පිණිස අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාන න උපාදාය. ඡන්දං ජනේති ඡන්දයක් ඇති කරගන්න. ඒ මෙහිම යොදවන්න ඕන. වායමති වෑයමක් කරන්න. විරියං ආරපති ආරද්ධ විරිය යොදන්න ඕනේ. චිත්තම් පග්ගණ්හති පදහති හිත දැඩි කරන දාඩිය කිහිල්ල වැටෙද්දී දිවට දිව දිව උරුතල් කියලා තද කරලා දක්මිටි කාගෙන ඒ චිත්ත સંතාණේ නැවත කෙලෙස් වලින් ආතුර වෙන්නේ නැති වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒකල පදම් විරිය යොදන්න ඕනේ. එහෙමනම් ඒක කෙරුවට පස්සේ තමයි ඒ කිනාට දැනට චිත්තසංතානේ ඇති වෙලා තියෙන කෙලෙස් නැති කිරීමට උප්පන්නානම් පාපකාණං කුසලාණං ධම්මනම් පහනාය අර වගේම චන්දජ්ජනේති වායමති විරියකාරවති චිත්තප්පක්කරණාති පදාති කියලා මේ ඡන්දය කුසල ඡන්දයක් බවට පත් කරගත්තේ නැත්නම් බෝලයක් උඩ දැම්මොත් වම්පිරි බම්පිරි කියන එක වැටෙන්නේ පාතම තැනකට යම් ආකාරයකටද ඒ වගේ මේ ඡන්දේ තියෙන හිත ගැසි ගැසි ගැසි ගැසි අපායටම තමයි යන්නේ. කවදාකවත් එක සමතලයක හිටින්නේ නැත්නම් උඩට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තණ්හාවර ඇති වෙන මේ ඡන්ද රාගය මේ විදිහට දෙවේල වැඩෙනවා දවලුත් ඇති වෙනවා රැත් ඇති දිගට ඒ පුද්ගලයා තුළ වැඩිමක් ඇති වෙනවා. වැඩි වුණාට පස්සේ ඒ Taman තුළ තියෙන චන්දරාගයේ හැටියට එක එක දේවල් වලට එයා ඇදලා යන ගතියක් තියෙනවා. කාන්දමකට යකඩ ඇදලා යනවා වගේ. නමුත් දෙවන්නේ කියාදියා බලන ඉඳලා කිව්වොත් එහෙම ඔබේ ස්වරූපයක් තියෙනවා ඔබ මේ පැත්තට ඇදලා යන වැඩි කියලා. මේ කියන එක නාගාවත් ඒ ඡන්දේ තියෙන නිසා අර පුද්ගලයා මෙයාට කියනවා එනවා ඔබ ළඟ නැතුව ඔය කතා කරන්නේ. ඇත්තටම කියන්න ආයිවාරිකමක් නැහැ. මේ නිසා මේ ඡන්ද රාගය කියන එක තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක මතු වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මට පේන්නේ භාවනා කරුවොත් පමණයි කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ මගේ ඡන්ද රාගයේ තියෙන අවල් තැන කියලා. එහෙම නැත්නම් සරුවචන වහන්සේට ආශ්‍යානුසී ඥාණයට ලක් වෙලා අඳුර ගන්න ඕනේ මේ පුත්‍රයා තියෙන අසවල් ඡන්ද රාගය. එනිසා භාවනා කරන කෙනාට මේ ඡන්ද රාගය කියන එක පිළිකුල් කටයුතු නරක හැබැයි වුණාට එයා කවදා හරි ඒක අස්පනා පිට අල්ලගත්තේ නැත්නම් ඒකේ විසම චක්‍රේ කඩන්න බෑ. නිසා භාවනා කරන්න අපි අරමුණක් දැම්මයි කියලා කියමු. ආනාපාන සතිය හෝ සක්මන හෝ ඉතින්දා වැඩවල සිහිය පිටවන්න කියලා. ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒක සද්දවලට කැඩෙනවා වේදනාවට කැඩෙනවා හිතිවිලට කැඩෙනවා කැඩෙන කැඩෙන වාරයක් පාසා අපිට සිද්ධ වෙන්නේ අපෝ කවදාකවත් අපිට නම් භාවනා කරන්න බැරි වෙයි මොකද මේ ඉඳගත්තට හිතිවිලි වැඩි වෙනවා වේදනාව වැඩි වෙනවා සද්ද වැඩි වෙනවායි කියලා ඉතින් මේ තමන් භාවනා කරනකොට තමන්ට මතුවෙන මේ බාධාව හරහා පමණයි තමන්ගේ චන්දරාගය අඳුර ගන්න පුළුවන් චන්දරාගය නැත්නම් කාම ඡන්දය කියලා ගත්තා ඒක නිසායි අපිට අරමුණක හිත තියන්න බැරි. ඉතින් ඒ නිසා අරමුණක හිත තියන්න උත්සාහ කරන කෙනාට ඒ පැමිණෙන බාධාවේ රෝග නිర్ణාත්මකව තොරතුරු වගේක් තියෙනවා. ඒක නිසා ඒ පුද්ගලයා භාවනා කරන තමන්ට පැමිණෙන ප්‍රධාන බාධාව වෛරයෙන් තොරව ද්වේෂයෙන් තොරව හදාරන්න පටන් අරගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා මගේ හිත මෙන්න මේ පැත්තට තමයි වැඩිපුර අදින්නේ කියලා. ඉතින් ඒ දේ පෙන්නලා දෙන්න දැන් ඔය බටහිර මානසික විද්‍යාව කරන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් එහෙම නැත්නම් කවුන්සලින් කියලා එකක් කියනවා ඒ වෘත්තිය මේ වශයෙන් ඒ කටයුතු කරන එක නාගාවට උපදේශක කාට ගිහිල්ලා තමන් තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව ඔහේ කියවෙන්න කතා කරනකොට අරගෙන අහගෙන ඉන්නවා මෙයාට මේ අද තියෙන අසහනකාරී තත්ත්වෙට සාමාන්‍ය කෙනෙකුට වැඩිය අසහනකාරී තත්ත්වයට ඇති වෙන්න මෙයාට පැටලිලා තියෙන තැන බීතිකාව හැංගිලා තියෙන්නේ මෙතනද කවුරු හරි කරපේකට ගිය ආත්මෙද නැත්නම් මේ ආත්මෙද කියලා අහගෙන ඉදී පිළිබඳ ඉස්ලාම කතා කරුව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1919 හරි 13 දී හරි ලියලා තියෙනවා ඒ විදිහට කවුරු හරි ලෙඩෙක් තමන් ගාවට ඇවිල්ලා කියනකොට ඒ කියන දේවල් පිළිබඳව අහුම්කම් දෙන්නේ කියලා බීරෙක් වාගේ හරියටම බුදුරජාණන් වහන්සේ ඒ කියාපු දේ සෝතවා බදිරෝ යථා කියන විදිහට කිසියම් තෝරන්න බේරන්න යන්න එපා. එයාට කියන්න හරි. භූමිත දෙන එක විතරයි කරන්නේ. කියන කියන කියන යනකොට අර පුත්ලියත් අර තමන් අහන කෙනා මගේ පෞද්ගලික දුරු කාටවත් දෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් එයාටත් එයාගේ විශ්වාසය දිනා ගන්නවා ඇත්තටම. දිනාගත්තා පස්සේ මෙයා තුලින් කියවිල පටන් ගන්නවා. කියනකොට අර අර කෙනා ඒ කියන කියන වචන තෝරන්න නරකයි. පුළුවන් තරම් එළියට දාන්න. එළියට දානකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ පුද්ගලයා මෙන්න මේ වගේ විශේෂ අවශ්‍යතාවයන් විශේෂ රුචිතා විශේෂ බීතිකායික කෙනෙක් කියලා අල්ලන්නේ ගොඩාක් කල් ගියාට පස්සේ. නමුත් පස්සේ අර එරික් ෆ්‍රොම් කියන ඒකේ නා ලියලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වට පස්සේ දක්ෂ උපදේශකෙක් වෙන්න ඒ කියන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ කියලා සිකමරෝන්ගේ ආසනයේට ඔක්කොම ගෝලෙ හිනා වෙලා තියෙනවා බීරෙක් වගේ අහගෙන හිටියට කොහොමද ඒක ප්‍රතිකර්මයක් වෙන්නේ බීරෙක් වගේ අහගෙන ඉන්නවා කියන්නේ අහන ඉන්න දෙ ගණන් ගන්න නැහැ කියන එක වගේනේ නමුත් දැන් මේ වෙනකොට තේරලා තියෙනවා Taman මේ එන දේවල් දිහා තෝරන්න බේරන්න බණින්න කියන්න කියොත් ධර්මංශයගේ අර කියන ගතියට බාධා වෙනවා ඒ නිසා පුළුවන් තරම් ඉන්න දෙන්න කියලා මෙන්න මේ මේකම කෙනෙක් කියනවා තමන්ගේ අසහනය නැති කරන්න අනිත් කෙනා අහගෙන ඉන්නවා කියන එක තමයි සතියේදී සිද්ධ වෙන්නේ. සතිපට්ඨාන භාවනාදී සිද්ධ වෙන්නේ අරමුණකට හිත තියාගෙන ඉන්නකොට අරමුණට හිතෙන වෙලාවලුත් තියෙනවා නොහිතෙන වෙලාවකුත් තියෙනවා නොසිතින වෙලාවෙදි ඒ මතුවෙන දේ තමන්ගේ චන්ද රාගය පිළිබඳ පොඩි ඉඟිසක් වෙනවා. ඒවා තෝරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා මොකාද එන්නේ කියන එක බලාගෙන ඉඳන සතිය තියෙන ගුණයක් තියෙන්න ඕනේ වර්ගීකරණයක් කරන්න නැතුව පූර්ව නිගමන වලින් තොරව අරමුණට හිත දාපුවා මොකද වෙන්නේ කියලා බලන්න. මේක තමයි අමාරුම දේ. අපේ හිත වෙන්නේ මොකද්ද? එනේන දේ තෝරන්න හදනවා. එනේන දේ කිරන්න හදනවා. එනේන දේ මනින්න හදනවා. ඉතින් ඒ හැම ප්‍රතික්‍රියාවක් කරාම වෙන්නේ මොකද්ද? අර අපේ චන්දරාග ලක්ෂණ මතු කරගන්න බැරි වෙනවා. ඒක ගොඩාක් කල්යනා යෝගාවචරයට මේ භාවනා කරගෙන එනකොට පේන මේ නිමිටි මේ සංඥා මේ මොනම දෙයකවත් සුභාසුභ වලන්න යන්න එපා. ඒවා එතන එතන අතලා බල බල ඉඳවා පුළුවන් තරම් එළියට එන තරමට ලාභයි. ඒ චන්ද්‍රාගයේ එළියට එන තරම් ලාභයි. එනේන දේවල් මේක මගේ මේක මගේ නෙමෙයි කියලා අජෝසනිය කරන්න එපා. නිවසෙන් ගෙවා දෙන්න එපා. නතු වෙන්න දෙන්න එපා. මේක දිහා බලාන හිටියොත් මේ බලාන ඉඳීමේ ශක්තිය පූර්ව නිගමනයකින් තොරව මේ බලාගැනීමේ ශක්තිය මනුස්ස මනසක තියෙන ප්‍රධානම සූකිරීමේ ශක්තිය. අපි මේ එනේන දේවල් වලට කලබල වෙන්න ගියොත් තමයි රෝග බීජයක් වුණත් ඇවිල්ලා ඇඟට වැදෙන්නේ. අපිට ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් නොසැලෙන මනසකින්, తాදී ගුණයකින්, උපේක්ෂාවකින් ඒ පුද්ගලයාට එන්නේ එන්නේ එන්නේ එන්නේ අනුන්ගේ දෙයක් Taman ළඟට එනකොටත් කලබල වෙන්නේ නැතුව ඒකට ඇහුම්කන් දීමේ ශක්තිය එනවා. මොනම තාලකින්වත් මතක තියාගෙන මේ කතා කරනකොට Taman ඒ අනිත් එක්කන ඒ කතාවට බාධා කරනවා නම් sannivedanayak කවදාකවත් වෙන්නේ නැහැ. sannivedanayak වෙන්න මේ මනුස්සයාට අදහස ඉදිරිපත් කරන්න දෙන්න ඕන නිර්වත්‍යව, නිර්වුල්ව. නමුත් සාකච්ඡාවලදී බලන්න මොකද වෙන්නේ කියලා. ඔය මේ ලංකාවේ කතානායකවරයෙක් කියලා තියෙනවා. මම මේ කතානායක වෙන්න ඉස්සෙල්ලා ගොඩාක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතර ඇමතිවරයෙක් විතර ඉඳලා තියෙනවා. මම මේ වෙලාවේදී හරියට උත්සාහ කරලා තියෙනවා මේ සභාවට යම් යම් දේවල් හේතු ගන්නන්න පරාදයි. විරුද්ධ පක්ෂේ මොනවා කරොත් පරාදයි විරුද්ධ වෙනවනේ. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? මම කතාවක් කරන යනකොට විරුද්ධ පක්ෂයේ එක්කෙනෙක් උපහාසාත්මකව මොනවරි මට කියනවා. එතකොට මගේ කතාව පැත්තක දාලා මම අරයට බයින්න පටන් ගන්නවා. එතකොට මගේ කතාවේ තේමාව වයින් වෙනවා මම කතාවෙන් පරාදයි. එනිසා මේ මිනිස්සයා මොනවරි කියනකොට මම කිපුණා නම් මගේ කතාවේ තේමාව මට පවත්වාගෙන යන්න බැරි වෙනවා මට කවදාකවත් මං ගිය තැනට යන්න බැරි වෙනවා කියලා. අද මම කතානායක විදිහට මෙතන ඩෙස්ක් එකේ ඉඳලා බලාගෙන ඉනකොට මට තේරෙනවායි කියනවා. කියනවා ඔය කොයි කෙනා මොන දේ කියන්න ගියත් අතරමඟදී කවුරු හරි කෙනෙක්ලා දාපු ගමන් සම්පූර්ණ කතාව කොහෙද ඒ දක්ෂකම් මොකක්වත් ඉතුරු කරගන්න බැරි වෙනවා. ඒ කෙනෙහිල්ල එහෙම තියෙද්දි පොඩ්ඩක් ඉන්න මම ඊට පස්සේ එන්නම් කියලා තමන්ගේ කතාව පවත්වන්න නම් පුදුමාකාර විනයක් තියෙනවා. පුදුමාකාර උපේක්ෂණ ගතියක් තියෙනවා. එයාට විතරයි ලෝකේ sannivedanaya කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ sannivedanaya කරන්න ගියාම හරියට අපේ මේ එක එක ඡන්ද ඡන්ද රාග එකිනෙකාගේ තියෙන දේවල් හරස් වුණාට පස්සේ අපි කියන දේ නෙවෙයි කියවෙන්නේ. විශේෂයෙන්ම මේ නිසා මේ ඡන්ද රාගය නිසා අපේම දකුණු මොලයයි වම් මොලයයි අතර තියෙන sannivedanaya 100ට 100ක් වගේ කැපිලා ගිහිල්ලා තියෙනවා. අපේ දැන් තියෙන දැනුම හැටියට බලනකොට මේ වම් පැත්තේ මොළය හරීම సౌందర్యාත්මකයි හරීම මෛත්‍රිකින් යුක්තයි හරියටම මානව ගතියට සලකනවා සබහා ධර්මයත් එක්ක හරීම සම්බන්ධයි ඔක්කොම gediy වශයෙන් සලකන්නේ ඔක්කොම පෞලය වශයෙන් සලකන්නේ දකුණු මොළයේ වම් මොළයේ දකුණු මොළයේ විතර වම් මොළයේ හරිම කඩුවක් අතර ගත්ත කෙනෙක් වගේ කපනවා කොටනවා වාද කරනවා Taman ජය ගන්න හදනවා පැහිය වෙන්න හදනවා දඟලනවා මෙන්න මේ දෙකෙන් හැමදාම දිනන්නේ ওই පැහිය වෙන්න හදන දඟලන මොලේ අර සෞන්දර්යාත්මක මොලේට සිළු දිනාට සමසේ සලකන මොලේට කඩාවත් ඔලුසන දෙන්නේ ඒ නිසා මැරෙනකම් අපි කරන්නේ මේ තර්කේ ජය ගන්නවා ජය අරගත්තාම හරි ඉටිපන්දම දෙපැත්තේ පත්තු කෙරුවා වගේ සාවධානව වෙන කටයුත්තක් නෙවෙයි කවදා හරි මේ වම් මොලේ දකුණු මොලේ දෙක අතර සමතුලිත වීම තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙක සමතුලිත වීමයි කියන්නේ. සර්වජන් වහන්සේ ඇර ලෝකේ පහළ වෙච්ච අනෙකු සාස්ෘණ වහන්සේලා ගැන කල්පනා කරලා බලන්න. ඒ ඇත්තන්න මේ මහා ප්‍රඥාව සහ මහා කරුණාව අතර සම්පරතාවේ කොච්චර විෂම තත්ත්වයකද තියෙනවා. සර්වඥාන්සේ විතර මේක සම්පූර්ණ අංග සම්පූර්ණ උනේ ඒ නිසා වහන්සේ සඳහන් කරනවා ප්‍රඥාවෙන් ඇති වැඩක් නැහැ කරුණාවෙන් පණ ලැබෙන්නේ නැත්නම්. කරුණාවෙන් ඇති වැඩක් නෑ ප්‍රඥාවෙන් අවසරේ නොලැබුණොත්. මේ දෙක සම වෙන්නේ කොයි වෙලාවද අපේ ජීවිතේ. ඇත්තටම කියනවා වරුදු 120ක් ජීවිතවල මේ දෙක සම වෙන්නේ නෑ. විශේෂයෙන්ම මේ වගේ පිරිස්වලට ප්‍රඥාව ඔලමුල වෙලා තියෙනවා. අර දැනුම, තර්කය, සමීකරණ ඒක එක්කනාගේ මතම අපේ ඔළුවට දාලා දාලා දාලා දාලා මේක කුරුවල් වෙච්චි ලොඳ වැහිච්ච කුරු කොල් ගෙඩියක් වගේ වෙලා. මේක ඇතුලේ කිසිසේත්ම මානව දයාව නැහැ. මේක ඇතුලේ කිසිසේත්ම අපි පටන් ගන්නකොට තිබුණ අර පුංචි කාලේ තිබුණ ගති නැහැ. ඒක නැති වුණේ සදාකාලිකව නෙමෙයි. සතියෙන් ඉන්නකොට අපේ ඒ නරක ගති හෝ හොඳ ගති පේන්න පටන් ගන්නවා. අන්නේ පේන්න පටන් අර ගන්නකොට පුළුවන් තරම් ඉඳ ඉඳ ඇරලා එකකටවත් බැස ගන්න නැතුව මේක හරි මේක වැරදි කියන්නේ නැතුව අජෝසනය කරන්නේ නැතුව පරිග්‍රහ කරන්නේ නැතුව මච්චරියකට ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරොත් ඒ පුද්ගලයාට දෙපැත්තේ කරුණු සලකලා බලලා පැහැදිලි විනිශ්චයක් කරන විනිශ්චයකාරයෙක් වාගේ යුක්ති ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පුදුමාකාරද පක්ෂග්‍රාහී. අපි ළඟ තියෙන යම් යම් mati වගේ ඒ mati වලට අපි කොච්චර වැරදි වුණත් චලද. සමහර mati වගේ තියෙනවා අපි වැරදි කියලා හිතලා ඒක කොච්චර මේ ඇත්ත වුණත් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපිට අපි ඒක හැක් වහගත්ත මිනිහෙක් වගේ ගැඹුර පේන්නේ නැති ජීවිතයක් තියෙනවා. ඒ නිසා මේ ඡන්ද රාගයෙන් අපේ අපිට ලැබිච්ච මනුස්ස ජීවිතය කොර කරන හැටි, අන්තභාග කරන හැටි, ඒක පැත්ත කරවමනක් අදින හැටි දිහා බැලුවොත් ඒ සර්වචනස මේ ධර්මතාවයට පිටම කියලා දෙවන්නේ බල කරන්නේ උඹේම තියෙන චෛතසික ටිකක් මේකට බලපෑම් වෙලා තියෙන්නේ. මේක මේ අසම ප්‍රභාවයක් ඇති කළා තියෙන්නේ. ඒ නිසා ඒක ඔබ දකින්න තාක් මේ ඇතුලේ දුවන්නේම මේ විසම රෝධ සහිත කරත්තයක් ඇදෙනවා වගේ දුවන්නේම නුහුරට එනිසා මේක හදන්න ඉක්මන් කරන්න ඉස්සර වෙලා මේ තියෙන ප්‍රශ්නේ මේ නොගැලපෙන භාවය තේරුම් ගන්න උත්සාහ කරන්න නම් ඒ පුද්ගලයා තුළ පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ ඉවසීමෙන් ඒ ඒකට ලෑස්ති වෙලා මධ්‍යස්ථ අරමුණක් හිතට දැම්මට පස්සේ හිත මේ කරන ප්‍රතික්‍රියාව නැවත නැවතත් දකින්න අර වගේ අර වගේ පක්ෂග්‍රාහී මනසකට පුළුවන් වේද කියන සැකේ. ඒ තරම්ම අපි උප්පත්තියේ ඉඳලා උප්පත්තිය නම් ඉඳලා නෙමෙයි මේක අපි මේ ලෙඩේ අපිට ඇති උනේ හය අතර තේරෙන පටන් ගන්නතර පස්සේ ඒකේ ඉඳලා අපිට කවදාකවත් මිනපැසේ සාධාරණ බලන්න බෑ. නමුත් ඒකේ මේ සර්වඥයන්සේ මේ සූත්‍ර වලින් පෙන්නන හිම ඇත්තටම සදාකාලික බලන්න බැරි කමක් නැහැ. ඔබ මේ මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒකට සතිය පිහිටුවලා කරගෙන කරගෙන ජීවත් අපි ඒ එනේන අරමුණ වලට හැප්පෙන හැටියෙන් අරමුණ වල ප්‍රතික්‍රියා කරන හැටියෙන් මමයා කියන්නේ කවුද කියන එක. මේක බරපතල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. ආධ්‍යාත්මික ගවේෂණයක් who am I? මම කියන්නේ කවුද කියලා. මෙචින ඕන කෙනෙක්ගේ අහුවොත් රටේ ජනාධිපති කවුද ප්‍රධාන නළුවා කවුද නිලිය කවුද ඔක්කොම විස්තර කියයි. දිග්ග පළල උස බර සේරම කියයි. නිකන් හරි උඹ කවුද කියලා බලපන් කිව්වොත් වටපිට බලන්න. එක්ක අර ඇඩ්‍රස් කාඩ් එක දෙයි. මේ මම තමයි කියලා. අවසාන මරණ මොහොත දක්වාම තමන් කවුද කියන එක වැටහෙනවට බයේ තමයි අපි අනුන්ගේ රූප දිහා බලබලයි. ඒක වැටහෙනවට බයේ තමයි අනුන්ගේ හත්දාහයි. අනුන්ගේ ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා යම් වෙලාවක මේ මම දැන් මෙතන කියන තැනට ගිය ගමන් කුළුණියරකේ ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ පුදුමාකාර දඟලිලක් ඉතින් ඒක නිසා අන්නේ එවැනි தত্ত্ব යටතේදී මේක සද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් දරුවන් කරේ භක්තියෙන් මේ කරගෙන කරගෙන ගිය දවසක තමයි තේරෙන පටන් ගන්නවා මේ සත්‍ය හෝ දැනුම හෝ බාහිර නෙමෙයි තියෙන්නේ මේක ඇතුළෙමයි. නමුත් අපේ මනස හැදිලා තියෙන මේක ඇතුළට යන්න දෙන්නෙම නැහැ. හැම වෙලාවෙම බාහිර හොයලා ඉන්න එකයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යම් වෙලාවකට මේ යෝගාවචරයට අරමුණේ හුඟක් වෙලා ඉන්න පුළුවන්කම කියන සතිය හෝ කොයි අරමුණක් ආවත් ඒ අරමුණ ප්‍රතික්‍රියා නොකර ඒ හරහා අර අරමුණට හැකියක වෙලාවට යෑම සඳහා ඇති ඉවසීමේ ශක්තිය හෝ එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට දෙයම වගේ අර මෙතෙක් කල ජීවිතයේ තිබුණ දැඩි අසහනකාරී ගතිය මානසික ආතතිය ඉබේම අයින් වෙන්න පටන් එන එන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය එනවා. ඉතින් මේ ශක්තිය ඒකේ තියෙන අසාධාරණකම කියන තියෙන්නේ ඒ ඇති වෙච්ච වෙලාවෙම ඒකේ ආනිසංශ Tamanට වැටෙන්නේ. ගොඩාක් කල්යනා මේ භාවනා කරගෙන කරගෙන යන්න ආනිසංශ ලැබෙයි. ඉතින් මොකද අපේ ජීවිතේ පුරුදු කරලා තියෙන ඉල්ලුම සැපේම ක්‍රමයට මම මෙච්චර වෙලා වාඩිලා හිටියොත් මට මෙච්චර මේ ප්‍රතිඵල ඕනයි කිය. නමුත් එහෙම වගකීමක් වගවීමක් ධර්මේ නෑ. ගොඩාක් කල් භාවනා කරන ප්‍රතිඵල පේන්නේ. එතකොට මේ ප්‍රතිඵල පේන තෙක් කරන භාවනාව ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දය තමයි කරගෙන යන්නේ. යම් දවසක එහෙම කරගෙන ගිහිල්ලා ඉවරලා පුංචි පුංචි ප්‍රතිඵලයක් මට වෙන්දට වැඩි ආහනපානෙ ඉන්න පුළුවන්. මට වෙන්දට වැඩි ආහනපානෙ මුල මැදාග බලන්න පුළුවන්. මට වෙන්දට වැඩි ආහනපානෙ ටිකක් සද්දතියෙදි කරන්න පුළුවන්. මට මේ ටිකක් හිචිලිචීතිත් කරන්න පුළුවන්. ආහනපානෙ කරනකොට වැඩි මුල ධක්මක් කරන්නේ කොහොමද දීක්නා වගේ අපි හිතුව යම් යම් අත්දැකීම් ටිකක් ලැබුණා කියලා. අන්නේ අත්දැකීම් ටික ලැබෙනකොට මේ කුසල ඡන්දය තවත් පන්නරයක් ලබනවා. ඒකට කියනවා අදිමොක්කය කියලා. අදිමොක්කය කියලා කියන්නේ පෙරමක පේන්න පටන් ගන්නවා. මම මෙතෙක් යොදවපු මේ යම් යම් අමාරුවෙන් නමුත් ප්‍රතිඵල පේන්න ඇතුළත් නමුත් කරගෙන ගියක නිසා දැන් මට යන්තම් යන්තම් හොඳට ධානාපණී ඉන්න පුළුවන්. යන්තම් ඉන්නට විදිය සාධ තීදිත් කරන්න පුළුවන්. ආනපනී කරන්න වෙන්න මට අඩු ගානේ ශක්මනීයදී මේක ගන්න පුළුවන්. එතන ඉදින්දා වැඩ කරනවත් අසවල් අසවල් වැඩ කරනකොට නම් මට ටිකක් සතිය පිටවන්න පුළුවන් කියලා ඒ යෝගාවචරයට දැන් ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන ලැබෙනකොට ඒ බුද්ධිලට ලැබෙන අධිමොක්කය කියලා චෛතසිකයක් මේ පෙර නග අර මේක සත්‍තාවෙන් කුසල ඡන්දේ තිබුණේ කියනකොට එන්න පටන් ගන්නවා අන්න ඊට පස්සේ තමයි ඒකේන ඒකට මෙතකට වඩා ධෛර්යයෙන් ගෞරවයෙන් ඒ කටයුතු කරගෙන යන්නේ. නමුත් අපේ අද අධ්‍යාපන ක්‍රමයයි අද තියෙන ආර්ථිකය හැටියට අපිට එතන එතන ප්‍රතිඵල නැත්තම් බොහොම ඉක්මනට අපි පශ්චාත්තාප වෙන මානසිකත්වයක් ඇති කරන තියෙන්නේ. ඒ නිසා අද කාලේ භාවනා කරන පිළිමන 90 මගදී අතාරිනවා. මොකද ඒගොල්ලෝ ඉල්ලුම සැපීම ක්‍රමයට තර්ක කරන්න හදන නිසා. ඉතින් ඉල්ලුම සැපීම ක්‍රමයට තර්ක කරනව වෙනුවට ශ්‍රද්ධාව හරහා කුසල ඡන්දය හරාමයකට දෙන උත්තරේ තමයි ඒ බුරුම ශාංශික වචනේ කියනවා නම් ඔබ විශ්ින් ධර්මයේ විනය කරන තැන උපරිමයේ කරපන් ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව. ආන මේක අපිට හිතට වදවන්න පුළුවන්. බෙන් කෙරෙන්න ඕන ටික කරපන් නැත්නම් හේතු සම්පාදනය 100%ක් කරපන් ඵල අපේක්ෂාව තුච්චයි දිහිනයි පහරයි. ඉතින් යම් තැනක ඵල අපේක්ෂාවක් ආවන ඒක කෙලේශයක් විදිහට අඳගන්න. ඉතින් මේක අපි අපිට හිතෙනවා අපිට පුළුවන් වෙයිද දෙකේ පන්තිය තුනේ පන්තිය දාලා ළමයින්ට කියලා දෙන්න. එහෙම කියලා දුන්නොත් ඒ ළමයි ඉගෙන ගනී. කද්දාකත් ඉගෙන ගන්න. බල අපේක්ෂා නැතුව කරනනම් පළවෙනි පළවෙනි පන්තිය පළවෙනි වෙන්න නම් ෆයිට් එකේ දේ රාඩ නිදාගෙන ආදී නිදා ගන්න නැතුව. ඒකත් එහෙම ප්‍රතිඵල කොහොමද කමන්නේ බබා මේ කටපාඩම් කරන්න කියලා මම හිතන්නේ වැඩි කල් කරන්න. ඒ නිසා ඒ බල අපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරනවා කියන එක මොන ධර්මතාවයක්ද කියලා කියන්නේ. නමුත් යෝග ජීවිතයක, භ්‍රමචාර ජීවිතයක, පැවිදි ජීවිතයක, ආධ්‍යාත්මික ජීවිතයක මේක තමයි අනික් මිනිසුන්ගෙන් තියෙන වෙනස. මේ සත්‍යපත්‍යන්සේ සඳහන් කර තිනවා ඒ පැවිද්දන්ට භාවනා කරන අයට අභින්න පච්චවේක්කණයක් විදිහට අඤ්ඤෝමී අකප්පෝ කරණීයෝති අභින්න පච්චවේති තක්ක. මේ ලෝකේ ඉන්නා තාක් මිනිස්සු අත්තට්ඨ පඤ්ඤා. රුපියල් වලට ගණන් කරන්නේ. ඔබ විතරක් මතක තියාගන්න ඒ ඒ ආකල්ප නැහැ. ඔබ තියෙන්නේ මේ ධර්මය අවබෝධ කිරීමට මේ එනත අර්ථ සිද්ධිය පිණිස ස්වార్థය පිණිස බුදුහාමුදුර යම් ක්‍රමයක් කියලා තියෙනවා. ඒකට 100 100ක්ම ඉදිලා කරපන්. කිසිසේත් බල අපේක්ෂා කරන්න එපා. මේ නිසා ඔබ සාමාන්‍ය ගිහි ආකල්ප වලට වෙනස්. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති. ඒ ආකල්ප වෙනස්. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ. මොකද ගියෝ හිතන්නේ මම සමා වෙන්නේ ගියෝ කියන වචනේ පාවිච්චි කරාට පුත්තජනේ හිතන්නේ ඒක මේ ගඟට ඉනි කපනා වගේ වැඩක්. ලේනෙක් වලිගෙන් මොහොතේ ඉඳිට හදනා වගේ වැඩක්. අපිට පුළුවන් ද එහෙම හේතු සම්පාදනය කරන්න කියලා. ඉතින් ඒ නිසා ਸਰවචනාංශයේ නිදර්ශනයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා රාජාවරට්ටම විජිතම් පහය. යම් කිසි රජ කෙනෙක් විශාල සටනක් කරලා යුද්ධකින් දිනලා දිනූරට හැර දාලා යනවනම් දිනූරට හැරපියා යන රජෙකුසේ මේ සියලුම බලාපේක්ෂා කරන ගතිය අතහැරලා ඒ නමුත් ඒකට ෆයිට් එකක් දෙන හොඳටම කරනවා කරලා දිනූරට අතහැරලා යන්නසේ කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ඒ යෝගී ලක්ෂණ යෝගී ගති ඒ වගේ මේ ගමනේදී අතරමඟ බාධාවල් නැතුව යන්න පුළුවන් ගතිය තියෙනවා ඉතින් මේක මේක ගැන කතා කරනකොට සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයකට උරදීලායේදී කටයුතු කරන්නේ මීයක් කඩන්නේ හරි අතලෙව කණ්ඩායම් කිව්වා වගේ ප්‍රතිඵල පෙන්වලා දුන්නොත් තමයි. මේ නිසා අද ඇමරිකාවේ තියෙන බුද්ධාගම ගත්තොත් එහෙම නැත්නම් බටහිර තියෙන බුද්ධාගම ගත්තොත් ඒක මේ පෙන්වන්නේ මේ බුද්ධාගම විකුණන්නේ healing therapeutic. මේ බුද්ධාගම කරනට ලෙඩ තනිප වෙනවා. මේ බුද්ධහම කරනකොට ශරීරය කය මේ සුව වෙනවා කියන එක විතරමයි වෙලා තියෙන්නේ. ඒක අපි සිංහලෙන් කියනවා වේදකමයි හෙදකමයි කියලා දෙකක් තියෙනවා. වේදකම තමයි මේ තියෙන ලිටසෝව කණිප කරන එක. නමුත් ආත්මෝපදේශය කියන්නේ වේදකමට වැඩිය හොඳයි හෙදකම කියලා. ඉතින් අර මා ලංකාවේ ඉන්නවා උත්තර මහත්තයා වාට්ටුවක් බාර ගන්න තරම් ලොකු දොස්තර කෙනෙක් නෝන මහත්තයා මේ sanitary inspection කියලා කියන්නේ ඒ කියන්නේ සමාජ මට්ටම සමාජයේ මේ සුවසේ ජීවත් වෙන්න ඕන කරන්න ආවෝ ඒ දෙයි කියලා දෙනවා. ඒ නෝන මහත්තයා ඒ ආව වුණාට පස්සේ මම අර පොතක් ගැන කතා කරන්න කිව්වා මමත් මේ තරම්ම මට සුදුසුකම් තියෙන හැබැයි මම ලෙඩ වුණාට පස්සේ සනීප කරන එක නෙමෙයි කරන්නේ ලෙඩ නොවීම පිණිස සනීප ආරක්ෂාව සමාජගත සනීප ආරක්ෂාව කතා කරන කිසිම කෙනෙක් මට දොස්තර කෙනෙක් විදිහට සලකන්නේ නැහැ අඩු ගන්න අපේ මහත්යවත් මට දොස්තර කියලා සලකන්නේ නැහැ ලෙඩ වුණාට පස්සේ කට්ටිය පොලිමේ ගිහලා සල්ලි දෙනකොට දොස්තර මේ ආගහන ලෝකෙන් අපිට කියනවා මේ ලෙඩ නොවීම සඳහා මේ දේ කරන්න ඕන කිව්වහම ඒක නිසා අර මුනින්දජී වගේ බුද්ධ학ම ඕස්ට්‍රේලියා ඇමරිකාට හඳුනා දීපු මිනිස්සෙක් කියනවා කවදානම් ඇමරිකන් කාර්යයා ඒ කෙලස් නැති කිරීම සඳහා දුක් නැති කිරීම සඳහා ආදර්ශයෙන් බුද්ධ학ම කරයිද කියලා පේන තෙක් කහලේ ලක්මක් නැහැ කියලා. ඒ මිනිස්සයා බුද්ධ학ම කරන්නේ ලෙඩසුව කරන්නේ. බුද්ධ학ම කරන්නේ සුව සේවාවක් සඳහා. ඒ නිසා ඒකට කියන්නේ ඇමරිකන් බිස්නස් කුඩිසම් කියලා. ලංකාවේ තේරෙලම තමයි. භාවනා කරුවොත් පස්සේ හම්බෙන ප්‍රතිඵල මොකක්ද කියලා තමයි ඉස්සලා අහන්නේ. ඉතින් ඒකෙන්ම පේන තියෙනවා කාම ඡන්දේ කියන එක ගොජ දාන හැටි. ඉතින් අපිට කවදද පුළුවන් වෙන්නේ බුදුචාන් වහන්සේ මේක අත්හදා බලලා ඕපනයික වශයෙන් පච්චත්ත වේදිතප්ප වශයෙන් සඳහන් කරලා තිනවා ඒක පිළිබඳව පොඩ්ඩක් ශ්‍රද්ධාව ආයෝජනය කරලා ඒ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් කළ මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලනකොට අපිට ප්‍රතිඵල ලැබුණොත් ඒක අධිමුඛයේ දිගේ ඔබ මෙහෙවයි. නමුත් මේ ප්‍රතිඵල ලැබෙන තේ ඒ කරන ආයෝජනයේට අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඉතින් උගව දෙනෙක් මේ ධර්ම ගෞරවය গুপ্ত කරගෙන කියනවා. ගූඪ කරගෙන කියනවා. එහෙම දෙඤ්ඤම් ක්‍රමයට හම්බ කරන්න බෑ. අපිට අපිට ප්‍රතිඵල පෙන්වන්නේ නැත්නම් අපි මේක කරන්න කැමති නැහැ. ඒක නිසා ඒ ඉල්ලුම සැපෙමිනිතිය දැඩිශී ක්‍රියාත්මක වෙන තරුණ වයසේදී භාවනාවට පෙළවෙන හරි අඩුයි. මොකද ඒ විලා පාඩම් කරන්න තියෙනවා කෙල්ලෙකුට කොල්ලෙක් හොයා ගන්න තියෙනවා කොල්ලෙකුට කෙල්ලෙක් හොයන්න බර වැඩ. ඒ වෙලාවේදී භාවනා කරනවා දුවාමගේ පෙරෙන්නේ නැහැ. 40 බණ පිරුණාට පස්සේ නම් 60 පිටලා හොට බිම එනකොට නම් ඉතින් එනවා පන්ත. ආවට මොකද එතකොට අර අවශ්‍ය මේ ඔදේ නෑ දැන් මටත් 60 පැනලා තියෙනවා. ඒ ඔදේ නෑ. ඒ ඔදේ තිබුණත් තරුණයෝ කියන්නේ දැන් කරන දෙයක් නැති ඉන්න පන්තල. ඒකට කුසල ඡන්දේ කියන්නේ නැහැ. ඒකද කියන්නේ ඉතින් ගෙවල් වල දැන් කරන්න දෙයක් නැති ඉඳ පන්තල් යනවා කියලා. ඒක නිසා මේ බලා මේ විදිහට කියමු සුද්ධ සද්ධාවෙන් කරනවා මේක අන්ධ භක්තියෙන් කරනවා කියනකුත් මේක නෑ. ඒ වගේම මේ කරන දෙයට මට මේ තරම් ප්‍රතිඵල ඕනෑ කියන හේතුවකුත් නැහැ. ඒ කරන කෙනා මේ කටයුත්ත කරන්නේ මගෙන් යථාභෝධය ඇතිවීමෙන් මම කියන්නේ කවුද කියලා දැන ගැනීම පිණිස කෙලෙස් නැති කිරීම පිණිස කල යුතු දේ කිසිම වාද විවාදකින් තොරව 100ක් පුළුවන් මම සම්පාදනය කරනවා හැබැයි මම නිතරම මගේ චිත්ත සත්‍ය අරස කරනවා ප්‍රතිඵල අපේක්ෂා නොකරන මේ දෙක අතර තියෙන හිස්තනේ පුදුමාකාර සාන්තියක් තියෙනවා පුදුමාකාර ආතතිය නැති කරන ගතියක් තියෙනවා පුදුමාකාර අසහනය දුරු කරන ගතියක් තියෙන්නේ. ඉතින් මේ தত্ত্বය භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි සංකල්ප වලින් කරන්න ඕනේ. සම්මාදිටියෙන් කරන්න ඕනේ. යෝචමංච කාණෙන් කරන්න ඕනේ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා සංකප්ප රාගෝ පුරුසසකාමෝ තිත්තේ වචිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා. මේ මානසයාට තියෙන ප්‍රශ්නේ සංකල්ප රාගය. මම මට මේ දෙයට මම මේක තමයි මගේ මන මේක තමයි මගේ pet idea එක කියලා. ඉතින් ඒක පිටිපස්සේ දුවනවා. මේකෙන් හරියක් වෙයිද නැද්ද කොහොමද මම මේකටපත් උනේ කියලා බලන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා යම අමාරුකට වැටෙනවා තිතුනා යම අමාරුකට වැටෙන හේතු මේ පරිසරයේ හිටපු මිනිස්සගේ දෝෂය. එහෙම නැත්නම් මම මේ කාමීත්‍යජාට වැටෙන්නේ මම කාම වස්තුවක් මාව කුප්පගත්තා. මාව අවශ්‍ය ගත්තා. එහෙම නැත්නම් මේ හොරකමකට හේතුනේ ඒ වටිනා වස්තුවක් අයිතිකාරකත්වය තිබ්බා. මේ নানা ප්‍රකාරයට අපි අර බාහිර ලෝකේ සකස් කරන්න හදනවා සදාචාරාත්මකව නමුත් ਸਰවචන් සඳහන් කරනවා තිත්තේව චිත්‍රාණි සතේව ලෝකේ ලෝකයේ තියෙන ඔය විචිත්‍ර දේවල් එහෙම තිබිච්චාවයි අතිත්ත දීරෝ ඊටාත්ම ධීර පුද්ගලයා අතිත්ත දීරෝ විනේති චන්දං තමන්ගේ සංකල්ප සංකල්ප රාගය එහෙම නැත්නම් මේ චන්ද රාගය පිළිබඳව විනේනේ කරනවා ඒක හදාගත්ත දවසේ ඔය බාහිරින් තමන් කියපෙන්න තියෙන ගති කුප්පන ගති අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට අජෝසනයක්. අර දකින දකින රුචි අනුව අල්ලබදා ගන්න ගතිය, පක්ෂග්‍රාහී වෙන ගතියක් නැති වුණාට පස්සේ ඒ මිනිසයා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන අර ගැඹුරු ධර්මය ඇඟට නොදැනි ක්‍රියාත්මක කෙනෙක් පාඩපත් වෙනවා. ඉතින් ඒ දේ හිතෙනවද කාට හරි මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් දෙන්න පුළුවන් වෙන්නේ. කවදාවත් බෑ. පන්තින අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේම අනිත් පන්තින අනිත් කරට වඩා ඉක්මංගල පළවෙනිය බයම්. මේ තෑග්ග දෙනවා. වැරදුනොත් මේ දඬුවම දෙනවයි කියලා මම දැන අද ඉන්න දෙමව්පියෝ මේ දරුවන්ට කරලා තියෙන මේ දේ දිහා බලනකොට ඒ දරුවෝ සින්දු කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ අම්මේ තාත්තේ නෙමෙයි නංගියේ මල්ලියේ. මොකද අම්මලා තාත්තලා ගාව නෑ ඒක. නංගිලා මැනිලා ගාව විතරයි තියෙන්නේ මේ පුංචි කාලේ සුන්දර වේටුපු ඡායය. දැන් පහේ පන්තියේ ශිස්සත් එකට ලංකාව වගේ රටක ඒ දරුවෝ මෙහෙවන මෙහෙවිල්ල දිහා බලනකොට පේල්ුනේ පේල් වුණොත් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඉවරයි කියලා කියන්නේ අම්මයි තාත්තගේ මානසිකත්වය ඉවරයි. දරුවට නම් ගාණක් නැහැ. ඒ සමහර තැන්වල මේ පහේ ශිෂ්‍යත්වයේට ටියුෂන් පන්තියේ පළවෙනි පෙළ අල්ලන්න. අම්මයි තාත්තයි කියලා හිටගෙන ඉන්නලු මුළු රැයම. ළමයා එනකොට සීට් එක දීලා අයින් කරලා මේ ටියුෂන් මාස්ටර් කිය හොන්තම අධ්‍යාපනය ගන්න අර ස්පිටාලේ ගිහිල්ලා අපි නම්බර තියාගෙන ඉන්නේ අර ඉස්සර OPD එකේ ආන්නේ වගේ කරනවා. ඉතින් මේ තරංකාරී ලෝකෙකට ගියාට පස්සේ ඒ කියන්නේ නැතුවත් හොඳ නෑ මම කියන්නම් මේ දරුවට ඉතුරු වෙන්නේ එකයි අම්මට තාත්තට වෛර කරන එක විතරයි. අද ඉන්න දරුවන්ගෙන් ඇමරිකාවෙන් නම් ගන්න බ දෙයක් නෑ. ඒ මිනිස්සයෝ ඒ දරුවන්ගේ වැඩේ ප්‍රධානම වැඩේ මේ අපේ මේ සුන්දර ජීවිතයේ මේ විදිහට හසුරුවන එක නිසා නයිසර්ගයෙන්ම දෙමාපියෝගේ පිළිබඳ වෛරයක් ඇති වෙලා තියෙනවා. මේක තව ඩිංගිත්තක් මම එහාට ගෙනියන්නම්. මේ චන්දරාගයටම කිරීම හදන්නේ මෙතෙන් ආපු නිසා. මං ගියේ පාර ඔය නිව්සීලන්ත ගියාට පස්සේ මම දැකලා නැහැ යෝගේ මගේ අර යාළුවෙක් සංවිධානය කරපු නිසා මම ගියා දලයි ලාමතුමට ඊට පස්සේ ප්‍රශ්න සාකච්ඡාකදී කියනවා ඉස්සරහට අර වගේ මුර්ග යුද්ධේන එකක් නෑ සමාහට ඔය මේ සිකුල සාකච්ඡා කරලා ඉවිසුම් කරලා යුද්ධ නම් නැති වෙන්න ඉඩ තියෙනවා නමුත් සමාජයේ පවතිනා වූ සාමය වෙනුවෙන් සමාජයේ පවතිනා වූ පෞලක පවතිනා වූ සමාදානය වෙනුවෙන් පුරුෂයා තුළ තිබුණු වගකීම් භාරය ස්ත්‍රියාවට මාරු වෙලා තියෙන බව ස්ත්‍රියාව නම් දැනගන්න වෙයි කියලා තියෙනවා ඉස්සරහට ඒ කියලා නොකිය කිව්වා දරුවන්ගේ වෛරය ඉස්සල තාත්තට ගියේ. පසුගිය අවුරුදු 30 ඇතුළත ඒක අම්මයි දිහාට හැරලා තියෙනවා. කොහොම වුණාද කියලා දන්නේ. ඒක නිසා පවුලේ සමගිය අවශ්‍ය නම් කාට හරි ඉස්සරහ යතුරු තිබෙන තාත්තතේ දැන් අම්මා අතේ තියෙනවා. ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්නේ කිව්වා. එතකොට අපිට මේ ලෝකයේ තියෙන තද බල නපුර අයින් කරගෙන යම් ප්‍රමාණයක එදිනදා දරාගත හැකි දුකකින් බේර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අධ්‍යාපන ක්‍රමයක් මාර්ගයේ මේ වගේ දෙයක් ඔබට කරන්න පුළුවන් උපරිමේ කරපන් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපයි කියන ධර්මයේ දෙන්න ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා එවැනි දෙයක් සඳහා කිරීමට මෙහෙයුම කොහෙන්ද එන්නේ කියන ප්‍රතිඵලය තියෙනවා නම් මෙහෙයුම එතනම තියෙනවා මෙහෙයුමක් එන්නේ නැහැ ඉතින් ඒක නිසා අපිට කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ මුළු ලෝකෙ බුද්ධ ආගමට කියන්නේ. කවදාකවත් හිතා ගන්න බෑ මේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් මේ සත්‍ය අවබෝධ කරන්නයි කිය. මුග දෙනෙක් කියන්නේ ප්‍රතිඵල අපේක්ෂාව හරහා. ඉතින් සාමාන්‍ය ලෝකයේ දැනුම හැටියට බලන ප්‍රතිඵල අපේක්ෂා කිරීම කිරීම කියන්නේ අහිංසක වැඩක්. ඒක පේන්නේ නැහැ ඔය බරපතල සාහසික ගතිය. මොකද සර්වචන්ද්‍ර මෙතන පෙන්නලා දීලා තිනවා ඒ ඒ වගේ විදිහට ඡන්දයක් ඡන්ද රාගයක් ඇති කරගත්තොත් ඒ මිනිස්සයා පැත්තක් ගන්නේ අජෝතනයකට බහින්නේ ගෙවැදීමකට කරන්නේ නැතිකට යන්නේ ප්‍රතිඵල අධික කර ගැනීම ආසාව. ඊට පස්සේ අධික වෙච්ච ප්‍රතිඵල බදා ගන්න. බඳාගත්තට පස්සේ ආරක්ෂා ප්‍රශ්නේ ආපු ගමන් ඒ මිනිසයා කැත්තක් පොල්ලක් අතර ගන්නවා තුවක්කුවක් පිස්තෝලයක් අතර ගන්නවා රණ්ඩුවට විවාදයට යනවා කියන එක කොයි වෙලාවද කියන්නේ බෑ. නමුත් මේ පවතින ක්‍රමයේ හැටියට අපිට ප්‍රායෝගිකව කියලා දෙන්න පුළුවන් වෙන්නේ මේක හිතාගන්න එපා මේ වගේ ගැඹුරක් අපිට ඔක්කොටම පන්තියකට ගන්නන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට දැනගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන මේ විෂමතාවය හරහා Tamanda අඩු ගානේ Tamange හිතේ මේ පිරිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් ඇති වෙන්න නම් මේ අපේ හිතේ විඥානයේ විසින් දෙක දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියන මේ द्वේතාවය මේක තියෙන තාක්කල් කදාකත් අසහනෙන් නම් තොර වෙන්න බෑ මේක තියෙන තාක්කල් කවදාකවත් මානසික ආතතියෙන් නම් තොර වෙන්න බෑ අපිට කවදා හෝ මේ දෙකම සමසේ බැදීම කියන එකට තමයි බුදුජාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙනවා කියලා කියන්නේ ඒකටමයි මධ්‍ය ප්‍රතිපදා කියලා කියන්නේ. ඒකටමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ. ඒක නිසා භාවනා කරනකොට ඕ වේවා ජීඳා ජීවිතය ගත කරනකොට වේවා පැති දෙක අන්ත දෙක දෙකම පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍යයි. හොඳ පැත්ත පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි නරක පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි ඒ දෙක දැනීම හරහා තමයි අපිට මධ්‍ය ප්‍රතිපදාවට යන්න පුළුවන්. නමුත් අපි පූර්ව නිගමන සහිතනම් එnde ඉස්සලම මේ මනුස්සයා හොඳයි නරකයි කියලා වෙන් කරන ගතිය තියෙනවනම් අපේ හිත අනිවාර්යයෙන්ම දෙන විනිශ්චය පක්ෂග්‍රාහයි. අන්න ඒ විපක්ෂග්‍රාහී විනිශ්චයට හම්බ වෙන ආදීනවයක් වශයෙන් තමයි අපිට මානසික ආත තියෙන්නේ. ඒක නිසා අපිට සියලු දෙනා පිළිබඳව සමසිතින් ඉදිරි කොටනයි ඇත්තටම හරි අමාරු හිතා ගන්න අමාරුයි. නමුත් භාවනා කරන කෙනාවත් අඩු ගානේ නැත්තම් භාවනා කරන වෙලාවටවත් අඩු ගානේ ඔක්කොමලා අතර සමතුලිත සම තත්වයකට සම ජීවිතතාවය කියලා මේක ਸਰවචනංශ යෝජනා කළා තියෙන්නේ. ඒ සමාජිකතාවකින් තොරව මම ආරයට වැඩිය උසස්. මම ආරයට වැඩිය පහත් කියන මේ වෙනස බුදුසසුනාංශ කියනවා සුතමේ ඥානය සම්බන්ධයෙන් මේ වෙනස තියෙනවා මම ආරයට වැඩිය දන්නවා කියනවා යා මන් දන්නේ කියන දැනුම තියෙනවා නම් යෝගාවචරක පැත්තෙන් බලනකොට ඒ සුත්තමේ ඥානය ඇතුව සුත්තමේ ඥානෙ නිසා මම උසස් කිරණන් ඒක අසප්පුරුසයි කියලා කටවට කට හොදලා බුදුහාමුදුරු දේශනා කරනවා. ධර්ම දේශනා කිරීමේ ධර්ම කතිකත්වය. මට තියෙන අර කතියට නෑ කියලා යම් වෙලාවක ඒ මහානකරකමක් කරනවා අසප්පුරුසයි. මට වඩා ශිෂ්‍යෝ ඉන්නවා. අර අර ශිෂ්‍යෝ නෑ. ඒ නිසා මම උසස් අරය පහත් කියලා හිතනවනම් අසප්පුරුසයි. මට හොඳට විනය තියෙනවා. අනික් කෙනාට විනය නැහැ. ඒ නිසා මම උසස් අර පහක් කියලා හිතනවනම් අසත්පුසයි. යෝගේ කර්ම 18ක් කියලා කියනවා මට පළවෙනි ධ්‍යානෙ තියෙනවා අනික් කටියට නැහැ. ඒ නිසා මම උසස් කියලා හිතනනම් ධ්‍යාන තුනක් අසත්පුසයි. දෙවෙනි ධ්‍යාන තියෙනවා තුන්වෙනි ධ්‍යාන තියෙනවා හතර තියෙනවා පහ තියෙනවා හය තියෙනවා හත තියෙනවා අට තියෙනවා අභිඥා තියෙනවා සේරම දාලා බුදුහාමර කියනවා ඒ කෝකෙන් හරි යම් කිසි කෙනෙක් මේ මම මේ නිසා උසස් අනිත් එක්කන පහක් කියලා හිතලා කටයුතු කරන එක කවදාකවත් ධර්ම මාර්ගයට උදව්වක් වෙන්නේ නැහැ. ඒක කෙලේශයක් ඇති කරන්නේ ඒ නිසා තමන් උසස් වෙන්න ඕනේ. සුත්තමේ ඥානය ඇති කරගන්න ඕනේ, ධර්ම කතිකත්වය ඇති කරන්න ඕනේ, විනය තියෙන්න ඕනේ, ධ්‍යාන මාර්ගඵල තියෙන ඔක්කොම තිබිලත් සියල්ලන් හා සමසිය ගත කරන්න පුළුවන්. සියල්ලන් සමග සම විදියට සමජීවකතාවය ගත කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා තුළ එකතු වෙන ඒ එවැනි කෙනකින් ඇති වෙන ඒ ভাইබ්‍රේෂන් එක එයාතුලින් ඇති වෙන මේ ශක්තිය ඒ නිහඬ බණක් වෙනවා. ඒක නිසා සර්වචන්නාංශයේ ශාසනය සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ වැඩ ගත්තොත් මේ කොච්චර ධ්‍යාන මාර්ගඵල අභිඥා ලැබුවත් දැනගන්න ඇරියොත් අපත්‍යයි. වැරද්දා. Taman ඉන්න ඕන සිල් දිනා හා සමානව ඒක නිසා පෘථග්ජන රහතන් වහන්සේ නමක් ඉන්නවා උපදම්පදාය. එදා පැවිදි වෙනවා රහත් වෙච්ච සාමණේර කෙනෙක්. ඒ සාමණේරයා ගිහිලා අර පුතජන රාතරමේ බිම්බික්ෂුන් වහන්සේට වදින්න. ආයෙ වෙන මොනවාක්වත් වෙන ගුණ සැලකිල්ලක් මොකක්වත් නැහැ. බාද පැවිදි වෙනවා නම් සාමාන්‍යයෙන් නම් ඔබ සම්බන්ධ වෙච්ච හැමදෙරට වරිනවා. ඒක නිසා ගිහියන්ගේ පැත්තෙන් බලනකොට මේ එක එකාගේ පරේලා අනිත් එක්කනයි ಗುಣ ප්‍රකාශ කරන මේ ගිහි සමාජයත් එක්ක බලනකොට ඒ භික්ෂු සමාජයේ තියෙන දේ මොන තාලෙන්වත් පිළිගන්න හිතා ගන්න බෑ. බුද්ධ ඥානසේ ඇයි මේ වගේ නීතියක් දැම්මේ අර හොඳට ධර්මයේ තියෙන එකනට මුල් තැන දීලා උසස්තර දුන්නා නම් මේට වැඩිය නරකද කියලා. ඉතින් ඒක ඇත්තටම අර අර අඤ්ඤෝ මෙයා කප්පෝ කරණියෝ කියන විදිහට මේ කාරණා දන්නේ නැති කෙනා තමන්ගේ හැම ගුණයක්ම වාතයක් කරගන්නවා ලෙඩක් කරගන්නවා පීයක් කරගන්නවා කපා ගන්නවා ඒ නිසා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා මේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ගුණය වුණත් බබලන්නේ ගුණවන්තයෙක් අතර කියොත් විතරයි ගුණය වුණත් අසත්පුරුෂයෙක් අතර ගියොත් දෙපැත්ත කැපෙන කඩුවක් හම්බෙච්ච නාගේ තලිපියක් හම්බෙච්චි වඳුරෙක් වගේ කපා ගන්නවා ඒ නිසා ගුණයක් වුණත් බබලන්නේ ගුණවතෙක් අතර ගියාට පස්සේ. ඉතින් ඒ එවැනි දේවල් හිතන්න එපා. يعني භාවනාවකින් තොරව හදාගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනා හිතා ගන්න ඕනේ අපිට තාම ওই කියන විදිහේ විශාල දේවල් හම්බෙලා නැහැ. නමුත් අපි මේ යන්නේ බුදුජානනාංශයෙන් පෙන්නපු ලස්සන දීර්ඝ සමීකරණ හරහා ආපු ක්‍රමයකට යන්නේ. ඒ නිසා බලාපෑක්ෂාවක් නොකර මම මේ මෙතෙක් කල් ආපු ගමන බුදු ධර්ම පූජාවක් වේවා. එහෙම නැත්නම් ඒක ධර්ම ගෞරවයක් වේවා කියලා කල්පනා කරන පටන් අරගත්තොත් ඒ කෙනාට ඉදිරියට යන ධෛර්යය තියෙනවා. ඒ වගේම ඒ මෙතෙක් පුරුදු 2600ක් ඒ මේ ගැඹුරු ධර්ම අරගෙන එනකොට ඒ රහතන් වහන්සේලා ඒ උත්තරමයන් වහන්සේලා පුදුමාකාර විදිහට ඇති ಗುಣ වසංගාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇති ಗುಣ වසංගාගෙන ජීවත් වෙන්න සම්ප්‍රදාය තියෙන්නේ තේරවාදයේ පමණයි. ඒක විතරක් මතක තියාගන්න. අනිකෝ තියෙන සියලුම සම්ප්‍රදායන් වල නැති ගුණ උපවා දැක්වීම තමයි තියෙන්නේ. ඒකට කියනවා ෂටගතිය කියලා. තේරවාදී ගුණේ තේරවාදී කියලා කියන්නේ ඕකට. සියලු ගුණ තියෙනවා. කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ. ඒක එතන තමයි තියෙන්නේ. ආ නිවන් දකලා නැති වුණාට ඒ මනුස්සයා නිවනේ රසයත් එක්කම තමයි ජීවත් වෙන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන ගතිය තියෙනවා. නමුත් කම්පා වෙන්නේ නැති එක හොඳ බව දන්න. ආනේම කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ ආපු පෙරපු මේ පෙළපත මේ පරපුර විනාශ වෙන්නේ නැත්තේ ධර්මතාවයකට. අපිට තියෙන මේ හම්බෙච්ච අවස්ථාවේ පුළුවන් තරම් ඒකට ගැළපෙන යාදෙන ක්‍රමයකට සාසන වෙනුවෙන් කරන්න තියෙන උප්පරිමේ කරන්න. මේ මොනම හේතුවක් නිසාවත් ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂාවක් ආවත් කනගාටු වෙන්න එපා. නමුත් දැනගන්න මේ තමයි චන්තරාගේ වැඩ කරන හැටි. ඒ නිසා මම මේක දැක ගන්න තමයි ළඟ තියෙන ඒ අමන ගතිය. පොළොමල ගැටි මතුවෙන්න අරින්න ඕනේ මතුවුණාට පස්සේ කියලා දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේක කොහොමද නැති කරගන්නේ කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ පුද්ගලික අත්දැකීම තමයි නිවන් නොලැබුවාට ඒ රහතන් වහන්සේලා ගාවේ නිවන තුල ඒ ආර්ය වේවාරයේ තිබුණේ මිහිර ඒ සුවඳ ඒ සම්‍යක් දෘෂ්ටි ඇති වෙනකොටම යෝනිසමංසකාරය එනකොටම සම්මා සංකල්ප එනකොටම මේ මනසට ලැබෙන්න පටන් ඒක තමයි ඇත්තටම ඒක නා ඉදිරියට ගෙනින ධෛර්ය වෙන්නේ. ඒක මෙලෝ යකට තේරෙන්නේ. අනික පිළිසිතාන්නේ මේ මොනවා හරි කුට්ටියක් කඩා ගන්න හම්බුනේ නැති කියලානේ. කිසිම කුට්ටියක් නෑ යාට තේරෙන්න පටන් ගන්නවා අදිමොක්කේ හරහා. දැන් මම මෙතේ කායෝජනය කරුවා වගේ දෙයකට ඉස්සරහට යන්න යන්න යන්න මොන දේ ඉදිරියට ආවත් මම පැත්තක් ගන්නෑ. අවිරුද්ධව සිද්ධිය දිහා බලා ඉන්නවා ධර්මානුකූලව. ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව මම පැත්තක් ගත්තොත් මට ඒකට වග කියන්නේ. ඒක වෙනස් වෙච්ච ගමන් මම ඒකට පීඩා විඳින්න ඒ නිසා බුදුහාමුදුර අපිට තියලා තියෙනවා අජෝසනයක් නොකරනද එහෙම නැත්නම් අබිනිවේෂණයක් නොකරනද සබ්බේ ධම්මානාලං අබිනිවේතාය කියලා. නිසා ඒක දැනට අමාරුයි. දැනට අපි කොහොමඩක්වත් සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලම පැත්තක් කරගෙන ඉවරයි. නමුත් මේ පැත්තක් ගැනීම යෝගාවචර කරන ගැලපෙන්නේ අඩු ගානේ මේ භාවනා කරන වෙලාවේ භාවනා මධ්‍යස්ථානක ඉඳද්දී සතිය පිහිටුව වෙලාවක කල්යාණ මිත්‍යන් අතර ඉන්න වෙලාවේදී සියල්ලන් අතර සම තත්ත්වයේ ඉන්න පටන් අරගත්තොත් ඒක නිකන් මේ ගංගානංගගේ වැලි සලාවක තියෙන වැලි ඇටයක් අනෙක් වැලි ඇටයක් එක්ක ගහපා දෙන්න යන්නේ අනන්ත වාලුකා ගංගා අනන්ත අනන්ත වාලුකා ජිනා මේ අපේ සහත් භාවයටපත් වෙච්ච හැම රහතන් වහන්සේ නමක්ම කැපී පෙනෙන්නේ උත්සාහ කරේ උන්වහන්සලා උත්සාහ කරේ තවත් රහතන් වහන්සේලානෝග අතර තවත් කෙනෙක් බවටපත් වෙන්න මිසක් කැපී පෙනීමක් නැහැ. ඒක නිසා මේ ධර්මතාවය දිහා බලනකොට පෙන්වනකොට උගද දෙක තමයි නාස්තික ධර්මයක්. මේක හරිම උච්ඡේදවාදී ධර්මයක්. මිනිස්සුන්ගේ තියෙන අර ඉදිරි ගමන බාධා කරනවා කියන. ඉතින් ඒක කියනකොට අපේ ලොකු සංස්කෘතියේ මේ මිනිස්සු ශාසනය අඳුරන්නේ නැතුව කතා කරන්නේ. සාසනේ තියෙන්නේ ඒ ප්‍රතිඵල අපේක්ෂා නොකර කරණ දින උපරිමේ කරන්නේ. ඉතින් ඒක කොච්චර සර්වචනාංශේ මහබෝසතාන් වහන්සේ නමක් විදිහට වැඩුවද කියලා කියනවනම් උන්වහන්සේට බුදු වෙන චිත්තක්ෂණයේ හිට වෙනකොට තිබුණේ මහා කරුණා විතරයි මහා ප්‍රඥා පහළලා තිබුණේ මහා ප්‍රඥාව තමයි ඔය මේ සර්වඥාඥානයක් වශයෙන් පහළ වෙලා දෙක මේ උදව් උනේ. නමුත් මේ මහා කරුණා ගුණය කොච්චර තිබුණද සමසේ සැලකන ගැතිය කොච්චර තිබුණද කියලා කියනවනම් උනාචේ පොළොට අත තිබ්බාම මේ හිත් පිට නැති මහා පොළොව කම්පා කරන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් තියෙනවා මේ තේරිමකින් බේරමකින් තොරව පිං කරලා හොඳ වැඩ කරලා කුසල් කරලා ඒ නිසා මාරය ඇවිල්ලා තර්ජනය කරනවා ඔබට පොළොව හිමි නෑ නැගිටපන්. ඒක උදාහරණයක් භූමි ස්පර්ශ මුද්‍රාවේ මහපොළොට අත්තිලා කියනවා මෙතන හිත් පිට ඇති කිසි කෙනෙක් නෑ ඔක්කොම පැනලා දුවලා ඉවරයි දැන් ඉතුරුලා තියෙන හිත් පිට නැති මහපොළොව විතරයි මේ මහපොළොව ගන්න මම මේ බුද්ධානුස්සතිය මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට භාවිතා කරනකොට මං කඳුළු විතරක් හැල්ලා ඇති මේක මහා සාගරයට වැඩි. මම ලේ හැල්ලා ඇති මහා සාගරයට වැඩි. මගේ ඇට ටික හිතුවොත් මේ බාහිර පර්වතයට වැඩි වැඩි. ඒ නිසා මේ මහ පොළොව විතරයි මේක දන්නේ කියලා අත තියනකොට මහ පොළොවත් හෙලෙනවා. ඒ නිසා ඒ බලාපෑක්ෂාවකින් තොරව කරන්න තියෙන දේ කරන මනුස්සයා දඟලන්න ඕන හිතන්න විතරයි ඕන කරන්නේ. ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ ධර්මතම පටිච්චසමුපාදයට කියන්න පුළුවන් වෙනවා නැවතත් කියනවා. මේ කාරණා අහගෙන ඉන්නකොට තමයි බය හිතෙන වෙලාවකත් වෙනවර කවුරු ලියලා තිබුණ විදිහට ඇයින් අමාරු කියන වගේ තේරෙනවා වගේ කියලා. නමුත් සමහරලාට අහගෙන ඉන්නකොට රසයකුත් තේනවා මේක මොකද්ද තියෙනවා කියලා. නමුත් මේ දේ බුද්ධියට සින්න වෙන්නේ තමයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ භාවනා මාර්ගය යනකොට තමයි. ධර්ම කරුවසෙන් නම් හරි ගැඹුරක් ලුකා සමීකරණ කටපාඩම් කරන්න ඕන බවක් පේන්න තියෙනවා. නමුත් මේ සතිය කියන චෛතසිකයේ තුල ඵලාපේක්ෂා නොකර උපරිම සතියෙන් කටයුතු කිරීම පිළිබඳව ගුණය පිළිපදලා තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් සත්‍යපට්ඨානේ වඩනවා නම් ඒ සත්‍යපට්ඨානේ වඩන කෙනාට අර සත සම්ප්‍රදාන වීර්යය බීම පෑදිලා එනවා. ඒක නිසා ඒ කෙනා අනේ මම මේවා දන්නේ නැහැ මම මේවා කොහොමද හසුරව ගන්න කියන සැකයක් උපදවන්න නෙවෙයි මේ කාරණා ඉදිරිපත් කරන්නේ මේ සති ධර්මය සතික්වාම් බික්වේ ධබ්බත්තිකං වදාන කියලා සර්වත්‍ංශය සඳහන් කරනවා සතිය මානි සමතනී අපේක්ෂා කළ යුතුයි ඒක සියලු කාරක සාධක ඇමතිවරෙක් වාගේ Taman අවශ්‍ය කරන දේවල් සපයලා දෙනවා සිද්ධ වෙන්නේ මේ ක්‍රමයට Taman දෙයක් ඉදිරිපත් වෙච්චහම පක්ෂයක් ගන්න නැතුව මදහත්ව සලකා බලන්න පුළුවන් ගතිය නිසා මෙතෙක් කල ජීවිතය ඇති කරගෙන තිබුණේ අසහනකාරී තත්ත්ව එහෙම නැත්නම් ආතතිගත තත්ත්ව ඇති උනේ මේක නිසායි නැති කරන්නේ මේක නිසායි මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන් කියලා Tamanටම Taman විසාක කර ගන්න පුළුවන් වෙච්ච දවසේ තමයි තේරෙන්නේ මේ අවුරුදු 2600ක් යාට බුද්ධ ආගම පිළුණු වෙලා නැහැ මනකර කාලත් නැහැ ඒ Tamanගේ නියම ආකල්පය හදාගත්තට පස්සේ අර මෙතෙක් කල Taman කරගෙන ආපු භාවනාවේ ලැබෙන අත්දැකීමත් ආධාර උපකාර කරන්න පටන් ගන්නතර පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මේ රහස මේ කියන දේවල් අපි ගියාත්මල බුද්ධහම කෙරුවත් අහුවෙලා නැහැ. දැන් තමයි මේවා ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නෙ. ඒ නිසා දැන් යෝගය හොඳයි කියලා ධෛර්යමන්ත වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මිනිස්යාගේ පපු පපුව තුල විතරයි මේ ධර්මිතී. දුවන්නේලිසායවත් මොකද්ද කියනවා ලාහක් පමණ ධාතුන් වහන්සලා තියෙනවා ඒකේවත් මේ මොනම ස්ථානයකවත් නෙවෙයි තියෙන ධර්මයේ තියෙන භාවනා කරන මනුෂ්‍යයෙක් පපුයි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සාසනයකට ධර්මයට ඒ වගේ ලයිදී කටේ උරුදී කටයුතු කරන අවස්ථාවක අපේ චිත්තසංතානෙ පුළුවන් තරම් ඒක සඳහාම අප කරලා කැප කරලා ඊට වැඩිය අද හිතා දුරට මේ චන්ද රාගය කියන නැත්නම් කාමච්ඡන්දේ කියන යෙබ්බැහියට ඉබේ කාගෙට කර්මයට අදිනවා වෙනුවට කුසල ඡන්දය කුසල ඡන්දේ මාර්ගයෙන් මේ කාමච්ඡන්දේ චන්දරාගේ දුරු කර ගන්න පුළුවන් වෙනවනම් එවැනි දෙයක් සඳහා ගත යුතු ප්‍රීම අනුග්‍රහය ප්‍රීම සහාය දැක්වීම තමයි අපි මේ බණහීමේ ධර්ම සාකච්ඡා කිරීමෙන් ශීලයක් රැකීමෙන් සමත විදර්ශනා භාවනා කිරීමෙන් කරන්නේ. ඒ නිසා එවැනි දේවල් තවදුරටත් ධෛර්යයෙන් ශක්තියින් යුතුව කරගෙන යාම සඳහා අද මේ ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා ශිල් දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඈ ප්‍රශ්නය. ඉදිරියට කළ බලන්න ඊට පස්සේ මම ඒකට විනිශ්චය කරන්න ඕන. තේරවාදී අයිති නැහැ. නෑ. මුදුන නැහැ. ගරු නැහැ. අයියෙක් නැහැ. ඔක්කොම සමානයි. කිසිම හේතුවක් නිසා කිසිම කෙනෙක් ඔලු උස්සන්න අඟ උස්සන්න යන්නේ නැහැ. අඟ උස්සන්න ගියා නම් ඒකෙම දැනගන්න ඕන අසත්පුරුෂකම අයිම අයින් කරලා දාන්න. ඔක්කොම ගංගානංගගේ වැලිතලා වගේ ඔක්කොම සමසේ එකට යටි කටයුතු කරනවා නම් ඒකේ දැනෙන gatiයට බුදුරජාණන් සඳහන් කරන්නේ ඥාති පිසක් අතට ගියා වගේ දැනේ කියලා. ඔබට තේරෙයි මේ මනුස්සයාට බයක් ඒ වෙනසට මට මගේ දේ හොරකම් කරයි නැහැ. කවුරු ළඟට ගියත් තේරවාද ශාසනය කටයුතු කරන ඕනම කෙනෙක් කාට ගියාම ඥාති පිරිසක් අතට ගියා. ඒගොල්ලෝ මට අරසාව දෙයි, ඒගොල්ලෝ මට කැමැති කොහොයයි, ඒගොල්ලෝ මගේ ඔක්කොම බලයි කියන හැඟීම මිස කවදාකවත් ඔය ලෝකෙ පෙන්වන්න හදන බය, චකිතය, මුර්ග සංවසර තිබුණාට පස්සේ දකින දකින එක යකාවයි යන්නේ පේනවා කියනවනේ. අහුවේ නවුනේ දේ ආයුධයක් වශයෙන් පෙන්වනවා කියනවනේ. ඒකෙන් ගහගෙන මරා ගන්නවා කියනවනේ. ඒ නිසා මේ තේරවාද අදහස් තේරුම් ගන්නකොට නිවන් දැක්කුවේ තමයි. යන ඕන තැනක තේරෙන්නේ මේ දන්න පිරිසක් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් මේ පිට තැනකට ගියා කියලා විදේශයකට ගෙනවයි කියලා කවදාකවත් හැකියාවක්. හැම තැනම දේශේ. හැමතැනම ඉන්නේ ඥාති. අනිත් එක ඒ ඒ විදිහට කල්පනා කරන්න පටන් ගත්තට පස්සේ මේ සතා සරුපයගෙම ගහේ කොලෙම ඍතුෙම බුද්ධම අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් গুপ্ত නෙවෙයි. පටිච්චසමුප්පාදයේ දන්න මනුස්සයාට ඒ පටිච්චසමුප්පාදයේ උපරිම ලාභය ලබන්න පුළුවන්. නෑ මමත් අයියා මට කරන්න පුළුවන් කියලා කෙවිත අතර ගත්තොත් අඟ උස්සන්න ගියොත් හැම තැනම ගැටුයි. මොකද ලබාගත් ලබාගත් පාස්ටි කවදා තමන් ලොකු විදියට දෙන්නේ නැහැ කොහොමද? මේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ආන දෙයියෙක් ඇවිල්ලා ඔබ වහන්සේනේ සතුටෙන්ද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොනව ලැබුණාටද මිනිස්සු කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොනවත් ලැබිලා නැත්තම් ඉතින් අපේ ලොක්කට අපි මේ රිට්‍රීට් එකේ පස්සේ මොනව අම්බේ ගෙදර ගෙනියන්න මොනව අම්බේ කියලා ඉතාලම කරන්නේ. ඊට පස්සේ දේවතාව අහන ඔබ වහන්සේ කනගාටු වෙන්න කියලා මම මොනව නැති වුණාටද කියලා. කිංචීතයිස මොනවක් නැති කියලා නැහැ. එහෙනම් වංශේ සතුටෙත් නැහැ කනගාන ආයේ ඒක තමයි ටිකක් කිට්ටු වෙන උත්තරේ කියනවා නිකන් ඔය මූණ අට කරගෙන වගේ හිටියට සතුටකුත් නැහැ කනගාටුකුත් නැහැ වෙන ඕන බිස්නස් එකක් කරොත් අපි ගෙදර ගෙනියන්නේ මොනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ මේකේදී විතරක් නෑ මොනම වෙනසක්වත් වෙලා නැත්නම් තෝ භාන හරිෂෝ මම අර ධම්මිකාමතුරු හම්බුණා අවුරුදු 20ක විතර පස්සේ හම්බුණාට පස්සේ කිව්වා මට උගන්වපු ගුරුවරු මට බණිනවා සාසනේ ඔබට මොනවා උගන්වන්නවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තකතිරුකම තකතිරුකමයි. ඉතින් මම ධම්මික ආම්බරණ පස්සේ කිව්වොත් ඒක ටොප් කිව්වා. කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ තියෙන විදිහටමයි. මේ සතියේ ඉන්නකොට ඕ මොන්නම දෙයක්වත් නැහැ. අපි ඔය හිතන විදිය ඔය කිලින්ම දිවි ලෝකෙට අය දිබ්බ චක්ක පහළ වෙයි. සෝ අරක මේ මැජික් මේ කදි මොනවාද එක මොන දෙයක්වත් වෙන්නේ නැහැ. මම සමහරවිට යුනිවර්සිටි යාළුවෝ ඇවිල්ලා උඩ ඉඳලා පල්ලෙහාට බලනවා මගේ දිහා අන් ඇවිල්ලා තියනවාද අටේ මේ කියලා. ඉතින් හොරෙන් අහනවා මේ මොනා ටිකක් මේ පැත්තකට කරලා ගන්න පුළුවන් ක්‍රිස්ටලයිස් වෙච්ච මොන හරි තියෙනවද කියලා. මම කියන උඹලගේ තිබුණත් මයි ළඟ නැහැ. උඹල වෙතේ කල්පම් ඕ ටයිම් කර කර ගිය හම්බ කරපු උඹ ළඟ ඇති මොනවා හරි මයි ළඟ මොනවත් නැහැ. හරි ජොලි හැමදාම මේ අද ඉස්කෝලේ ගිය ළමෙක් වගේ හැමදාම ඉගෙන ගන්න. කිසිම දවසක හිතෙන්නේ නැහැ මම දන්නවයි කියලා හෝ මට පුළුවන් කියලා ඔය හිතුණා නම් මම දන්නවා එන ඇති වැඩේ කියලා. මගේ වචන ගැන කියලා. කියලා වෙන්න දෙන්නේ නැහැ. මම කිසිම දවසක් කියලා වෙන්න දෙන්නේ නැහැ. මම නිතරම මට හැම කෙනෙක්ගේම ආධාර උපකාර මේ අවවාද අනුශාසනා ඒ වගේම ආදා මේ අනුකම්පාව කොතනකදී හරි කැඩුනා නම් එකෙන් වෙලා කඩාගත්තා වගේ තමයි. මේ සතා සරුපයාගෙමුත් අනුකම්පාව නේ. ඒකයි බුදුහාමුදුරු තමන්ගේ ඕරස පුත්‍රයාට කිව්වේ උදේ පාන්දර වැලි ගොඩක් අහසට දාලා මට මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්ව නැත්නම් රාහුල කුමාරට කියන්නේ මගේ තාත්තා තමයි බුදුහාමුදුරු. මගේ උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ. මට කතා කරන්න එන්න මම කියන ලොක්කට කියලා කිව්වනම් එහෙම. ඒකනේ එන්නේ එකකටවත් තිබෙන්නේ එන්නකොටම කටලා දැම මොන්නම තනපත් නෑ නිහතමානී වෙයක් කියලා. ඒක තමයි දුන්නේ පුතාට දෙන දෑවැද්ද දුන්නේ. එනිසා ඒකට ගියාම මම කියන්නේ නිවන් ලබන්න ඕනේ මේ මේ සන්දර්භයේ තේරුම් ගත්ත දවසේ. මේ සම්මා සංකප්පේ තේරුම් ගත්ත දවසේ මේ යෝනිසමස්කාරය තේරුම් ගත්ත දවසේ මේ සම්මාදිට්ඨිය ආපු දවසේ තවත් නිවනක් මොකටේ? මේ ලෝකයා විඳින විඳවිල්ලත් එක්ක බලනකොට සෑහලිව ගත කරන එකේ මදයි. එන මොකක් කරන්නේ? විහාර මොකක්ද ඇත්තෙත් නැහැ. ඒ මේ දෙනස කාලකාරාම සූත්‍රයේ සඳහන් කර තියෙනවා උඹට ওই පේන දෙයට එහා දැකිය යුත්තකුත් නැහැ විශේෂ දෙයක්වත් නැහැ ඔච්චරම තමයි වෙන මොනවත් නැහැ ඕක ගැන වෙන හිතන්න යන්න එපා දට්ටාරන්න මැචි දට්ටබ්බන්න මැචි ඔය පේන දේ ඔච්චරයි ඕක ගැන කල්පනා කරන්න යනවා කියන කේස් මොන දෙයක්වත් නැත්තේ ඉතින් අන්නේ ඒ සත්‍යයට මොන දෙන්න භාවනා කළා විතර බෑ. ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්පත් හැදෙන්න ඕනේ. ඒව තිබ්ලත් බෑ භාවනා කරන්නත්. ඒ සාමේ කරන ආයෝජනේ බොහොම වටිනවා. අපි ඉතින් සීල දිනාට පිම්පැමිණ වීමේ මේ වගේ වැඩවල සම්බන්ධ වෙච්ච සංවිධානය කරපු, පෙනීන පෙනී උදව් කරපු සීල දිනාට පින්වත් වේවා කියන අදහසින් ධර්ම දේශනා මෙතනින් නැත කරනවා. සීල දිනාටම සනසීමු දා වේවා කියලා